අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් දෝචස කරන ධර්මයක් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ක්‍රමයේ අනුව ධර්ම දේශනාවේ දවසේ මාතෘකා වශයෙන් තබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපේ 91 වෙනි භාවනා වැඩමුළුවේ අපි හතරවෙනි වතාවටත් මේ අනුමාන සූත්‍රය ඉදිරින් තියාගෙන ඒකේ කරුණු දවසින් දවස එක එකක් ඉදිරිපත් කරගනිමින් අපි උත්සාහ ගන්න බලනවා අපි ළඟ යම් තාක් දුර්වච ගති, පොළමොළ ගති, ප්‍රගල්භ ගති තියෙනවනම් ඒකක් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්න ආකාරයෙන් අපතුලින් හඳුනා ගන්න, දැක බලා ගන්න. ඒ වාගේම ඒක නැති කිරීමේ චිත්ත මාත්‍රයක් හරි උපදවා ගන්න. ඊට පස්සේ මේ ශික්ෂා තුන හරහා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හරහා කිතාක් ඒ දෝවචස්ස කරන ධර්ම දුරු කරලා සෝවචස්ස කරන නැත්නම් සුවච කීකරු ගතිය ඇති කරගන්න. අපේ ජීවිතයේ තියෙන පිළිල කැලල් අයින් කරලා ජීවිතාලංකාරය චිත්තාලංකාරයක් පිනිස හේතු වෙන්නා වූ මේ සුවච බව ඇති කරගන්න. ඉතින් මේ සුවච බව ඇති කර ගැනීම සඳහා ඒ යෝගාවචරය තුළ මේ අනුමිනි ඥානෙ තියෙන්න ඕන. අනුමිනි ඥානෙ කියලා කියන්නේ සාපේක්ෂතාවය සංසන්දනාත්මකව බලන කතිය අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපි අංක ගණිත ඉගෙන ගන්න ක්‍රමේ. ඉතින් කෙනෙකුට එහෙම අනුමාන ඥානයක් නැත්නම් අනුමිනි ඥානයක් නැත්නම් ඒ කෙනාට හරි අමාරුයි. එක ජීවිතයක් ඇතුළත වෙනසක් ඇති කරගන්න යා උප්පත්ති තාලෙට මැරලා යනවා. එයාට වෙනසක් ශාසනික අලංකාරයක් ශාසනික ශික්ෂාවක් ඇතුල් කරගන්න බෑ. ඒ නිසා ඒ කෙනෙකුට අනුමාන ඥානය අවශ්‍යයි. ඒ අනුමාන ඥානය තමයි මේ මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේ ඒ අනුමාන ඥාණයට ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය කියන්නේ අනුමාන සූත්‍රය කියලා. ඒ නිසා හැදෙන්න ඕන කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න එතන එතන ඉඳලා හිතා ගන්න බැරි ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඒ Taman තුල ඒ අනුමාන ඥානය යොදලා වෙනස් කරලා Taman තුල තියෙන දුරච ගති අයින් කරගෙන සුවච ගති ඇති කර ගැනීමේ ක්‍රමවේදය ක්‍රම සහ විදි යම් කිසි කෙනෙක් තේරුම් ගත්තට පස්සේ ඒක ඒ විදියටම අනුමාන ක්‍රමයටම ඇසුරු කරන අය දක්වා බෝ වෙන ලෙඩක් විදිහට පැතිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක සීමා මරියාදාවල් කඩාගෙන ඉතිරි පැතිරි යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කෙනෙක් මේ අනුමාන ඥානයක් අදාහගෙන Taman තුල දුර්චගති දුරුවන් කරලා සුවචගති ඇති කරනකොට කෙනෙකුට පියන්න පුළුවන් මේ මහා පෞද්ගලික වැඩක් කරන්නේ Taman විතරක් හැදෙන්න හදනවා. එහෙම නැත්නම් අනුන් ගැන හැඟීමක් නැති ගතිය කියලා. පරානුද්යතාව නැති කෙනෙක් කියලා හිතන්න පුළුවන්. නමුත් මේ කතාවේ අවසානයේ අනිවාර්යයෙන්ම Taman තුල යම්තාක් දුර්ච ගති පහළ වෙලා සුවච ගති ඇති වුණා නම් ඒකෙන් එන මේ මිහිරි සුවඳ සාසනික ඒ පණිවිඩය අනිවාර්යයෙන්ම තුඩ තුඩ රැව් දීලා ගමේ තොටේ කතාවෙන් ගිහිල්ලා කාටත් තේරෙන්න පටන් ගන්නවා මේ මේ කෙනාගේ ඒ ගතිය ඊට පස්සේ ඒක බාහිර ලෝකෙටත් පැතිරෙනවා. ඉතින් ඒ නිසා ඒක අවසාන වෙලා බලනකොට නම් ලොකු සමාජ සේවයක් වෙනවා. විශාලම සමාජ සේවයක් වෙනවා. නමුත් ආරම්භයේදී ඒකාන්තයේ මේකේ පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. ඉතින් ඒ නිසා නිකන් ආගමික උරුවක් ආධ්‍යාත්මික උරුවක් මේක තිබුණට මේ පෞද්ගලික ලක්ෂණ ඉක්මවලා Tamange හිත විතරක් නෙවෙයි ඇසුරු කරන අයටත් එහෙම නැත්නම් හිත පිට නැති දේවල් වලට පවා එහෙම නැත්නම් සතා ස්වරූපයට පවා ඒ ගති පැතිරෙන ගතියට එනකොට තමයි කාට හරි තේරෙන පටන් අරගන්නේ මේක ඒ පෞද්ගලික සීමාවක් මේකේ නෑ. නමුත් ඉහළ මට්ටමින් විශාල මට්ටමින් පටන් ගන්න බෑ. පටන් ගන්න වෙන්නේ පෞද්ගලික මට්ටමේ. Tamange මට්ටමින් පටන් අරගෙන ටික ටික වැඩිගෙන යනකොට ඒ අනුමාන ක්‍රමය බාහිරට පැතිරෙනවා. ඉතින් අද දවසේ මාතුකා සඳහා ඉදිරියට තියෙන තද්ද ලක්ෂණයත් අතිමානයක් කියන ඇත්තට දෙකම එකයි මේ දැඩි ගතිය කෙනෙක් ළඟ තියෙන තදකම එහෙම නැත්නම් අතිමානය ඒ නිසා ඇති වෙච්චි දැඩි මානය නිසා තමන්ගේ මතේ වෙනස් කරන්න කොහොමඩක්වත් කැමති නැහැ ඒක කායික වශයෙන් බලනකොට ඡණ්ඩ පරුස ගතියට ආධාර කරනවා යම් කිසි කෙනෙක් දැඩි මතධාරී නම් ඡන්ද පරිසු ගති පහල කරනවා. යා කියන දේ පොඩ්ඩක් කර වෙනස් වෙච්ච ගමන් බොහෝ ලෙස කිපෙනවා. කිපිලා ඡන්ද පරිසු ගති පහල කරනවා. ඇතුළතින් මනසින් දුප්පටි නිස්සග්ගී අදානගාහි කියන මේකමයි සත්‍යය වෙන එකක් නෙවෙයි කියලා Taman ගත්ත මතය අතහරින්නෙත් නැහැ දැඩිව අල්ල ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා යා කවදාකවත් අනුන්ගේ මතයක් අහන්නවත් කැමති නැහැ. අනුගමතයකට ගරු කරන්නේත් නැහැ. ඒ වගේ මේක ඒකාන්තෙම සතුරෙක් විදිහට සලකනවා. ඒකාන්තික විනාශ කිරීම වගේ පරම යුතුයකම විදිහට සලකනවා. ඊට පස්සේ ඒක නා පුදුම විදිහට පෞරස් කරනවා. සමාජයේ ප්‍රශ්න ඇති කරනවා. ඒක නිසා මේ අදාන ගායි දුප්පටිනිස්සක් ගී කියන මානසික මට්ටමට කොටු වෙන්න හේතුව තමන් ළඟ තියෙන මේ අකුසල ධර්මයක් දුර්වචස් ධර්මයක් තද්ද ගතිය නැත්නම් තද ගතිය එහෙම නැත්නම් අතිමානයක්. මම ඒ කාන්තේම හරි අනික් සියලු දෙනා වැරදි කියන අතිමානය. ඉතින් මේක ආගම් වල තමයි ගොඩක් තියෙන්නේ. හැම ආගමකම වගේ අදහන කට්ටිය මේ තමන්ගේ ආගම හරි අනිකව වැරදි කියන ගතියක් තියෙනවා. ඒක කොච්චර තියෙද කියලා කියනවනම් දේවාදී ආගම් බොහෝ දේවල් වල බොහෝ ආගම් වල ඒ දෙවියන් වහන්සේ අදහන මනුස්සයට විතරයි ආත්මයක් තියෙන්නේ. දිව්‍යඥාන්සේ අදහන් නැති කෙනා ම්ලේච්ඡේක් වැද්දෙක් නැහැදිච්ච කෙනෙක් අශිෂ්ට කෙනෙක් විදිහට සලකන්නේ. ඒක නිසා දේවවාදී ආගම පැතිරවීම සඳහා දේවවාදී අදහ ආගම අදහන කෙනෙක් මැරුවොත් මුළු මානවයම මැරුව තරම දෙයනාසේ තරහ වෙනවයි කියලා ඒ සුද්ධ ලියවිල්ල ලියලා දෙලා තියෙනවා. නමුත් දේවවාදී ආගම පැතිරීම සඳහා ම්ලේච්චෙක් මැරුවට පෞසිද්ධ වෙන්නේ නැහැ. ඒක පවුනේ. මොකද එයාට ආත්මයක් නැහැ. එයා දැන් ඉන්නේ ම්ලේච්ඡ මට්ටමේ. ඒ නිසා එයාට මේ දඬුවම් කරන්නේ, වද දෙන්නේ, බොරු කියන්නේ, ප්‍රෝඩා කරන්නේ දේවවාදී ආගමට ගණ්ඩ කියන අදහසෙන් තියෙනවනම් ඒක සඳහා පවුනේ. ඒව මිනිස්සෙක් මැරුණොත් හොදන්නේ නැතුව මිනිහ වල්ලන්නේ කියලා තියෙනවා. කෙලින්ම ස්වර්ගයට යනවා කියලා. මේ අදේවවාදී කෙනෙක් දේවවාදී ආගමට ගැනීමට කටයුතු කරනකොට අන්න ඒ විදිහට මේ ගත්ත මතය දැඩි කරලා එයාට දීම අපායේ බය ගෙන හැර දැක්වීම මේ හරහා තමයි මිනිස්යාට බයක් ඇති කරලා තියෙන්නේ. සරුවච්චන් වහන්සේ මේකෙදී සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තමන් මේ ජීවන ගමනේ යනකොට මගදී හම්බ වෙනකොට අදාන ගහයි දුප්පටි නිසා කියන මේමයි සත්‍යය අන්දේ සියල්ලම බොරුයි කියනවනම් ඒ මනුස්සයා පාප මිත්‍රෙක් විදිහට අයින් කරන්න. මොනම අදහසකටවත් එහෙම දෙයක් නැහැ. ඒ මොකද හේතුව අපි මේ බුද්ධ ආගම කියලා බාරගත්ත එකට සත්‍යයනවනේ. අන්‍යාගම පැත්තක තියන්නකෝ. බුද්ධ ආගම තුල බාර ගන්න කෙනත් මෙයමයි සත්‍යය. අනිද්දේ බොරු කියනකොටම යා මූලධර්මවාදියෙක් වෙනවා. තන්නේ කරම සරුවචනාංශේ නියෝජනේ නොකරන ඔලොමොට්ටලෙක් වෙනවා. නැත්නම් තද ලකුණු පෙන්නන අතිමාන කෙනෙක් වෙනවා. එතකොට සරුවචනාංශේ කවදාකවත් එහෙම කෙනෙකුට පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. දුව කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ අනුව යන නැත්නම් අපි කියන සාමාන්‍ය වචෙන් කියන බුද්ධඝං කාර්යය පවා මේ මෘදු ගතිය අනතිමානී ගතිය වෙනුවට මේ තද්ද ලක්ෂණය තද ගතිය එහෙම නැත්නම් මේ අතිමානී ගතිය ගත්ත ගමන් ඒ කෙනාටත් චරිතයට බොහොම කැත වෙනවා ਸਰවඥාන්සේ නියෝජනය වෙන්නේ ධර්මයක් නියෝජනය වෙන්නේ ඒ මොකද ධර්මයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව ධර්මිනේ කවදාකවත් අන්තවාදී වෙලා මෙයමයි සත්‍යය අනිශ්‍යල්ල බොරුයි කියන ගතිය නැහැ. අවාසනාවට වගේ තේරවාද බුද්ධ ආගමේ විශාල පිරිසක් අන්තවාදී. විශාල පිරිසක් මේ වගේ මතවලට අහුවෙලා අන්‍යාගමිකයන්ට වෛර කරගෙන තමන් අදහන ගුරුවරයා නෙවෙයි නම් එයා වෙන ගුරුවරයෙක් ළඟට යනවා ඉතින් රණ්ඩු. ඉතින් මම වඩන කර්මස්ථානේ නෙවෙයි අරය වඩන්නේ කිව්ව ඉතින් රණ්ඩු. මේ භාවනා මධ්‍යස්ථානේ නෙවෙයි අනික් භාවනා මධ්‍යස්ථානේ ඉතින් රණ්ඩු. මේකට හේතුව භික්ෂුන් වහන්සේලාමයි. භික්ෂුන් වහන්සේලා ගාව තියෙන මේ කුලමච්චරිය කියලා එකක් තමන් කෙරෙහි එන සද්ධාවන්ත දායකයා වෙන කෙනෙක් ළඟට යනවා දකින්නකොට මරා ගන්න හිත. ඒක හරි ප්‍රසිද්ධයි මේ පිටරටවල වල දෙන පන්සල්වල. පිටරටවල පන්සල් පටන් අර ගන්නවා. ඉතින් හරියට සල්ලි වියදම් කරලා කාලය ධනෙ ශ්‍රමේ වියදම් කරලා ඉතින් ඒ පන්සලට එන කෙනා වෙන පන්සලට ගෙන්න ගත්තොත් ඉතින් දේශපාලන රණ්ඩු. ඉන් දවස් දෙකේ යනකොට තුන යනකොට ඔන්න පන්සල් දෙකට ගන්න. ඊට පස්සේ ආයෙක දෙකට ගන්න. ඉතින් මේ ළඟදී මේ මට භාවනා මුල් කරන්න උදව් කරපු ඒ ධම්මික ස්වාමීන් වහන්සේ නෙපර්ත් වලට ගිහිල්ලා තිනවා. ගියාට පස්සේ ඒ තින්න කට්ටියත් එක්ක කතා කරලා ඒ ස්වාමීන් විහිළුව කරනවා. ඒ විහිළු කියලා කියන ඇත්තට මේක උපහාසයක් තමයි. සිංහල වංශා කීයක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ කළේ එකයි කියලා. කවදාකවත් වෙන්න බෑ. සිංහලේ පන්සලක් තිබ්බොත් දෙකට කෑන. ඊට පස්සේ දෙකට කෑන. ඊට පස්සේ දෙකට කෑන. ඉතින් කැටි කැටි කැටි කැටි මිනිස්සු අතර යුද. ඉතින් මේ නෝනා කියලා තියෙනවා නෑ. එකම බන්දලයි තියෙන්නේ. ওই පුළුවන් තරම් එකටලා කඩින එක වෙන්න බෑ කිව්වොත්. සිංහලයා ගාව ඒක නෑ. සිංහලගේ වැඩේම තිබ්බොත් ඇමීබා වාගේ දෙකට දෙකට කැටි කැටි කැටි කැටි යනවා. ඒක තද්දටම තියෙන්නේ ආගමික මධ්‍යස්ථාන මුල් කරගෙන. ඒ මොකද හේතුව මේ තරම් අදානගාහි නොවෙන දුප්පටි නිස්සග්ගී නොවන ධර්මයක් දේශනා කරපු සර්වචනාසික ධර්මයේ විතරයි හරි කියන්න ගිහිල්ලා උගුර පුම්බගෙන අතපය විසි කරගෙන ඉති ඒක මූල ධර්මවාදීව පතුරවන්න යනකොට යාම දන්නේ සර්වචනාසිට නිග්‍රහ වෙනවයි කියලා. යාම දන්නේ මේ මධ්‍ය ප්‍රතිපදාවක ඉඳලා මේක කරන්න බෑයි කියලා. යාම දන්නේ මේ ශාසනය මෙතෙක් ආපු හැම කෙනාම මේ ශාසනය ගෙනල්ලා තියෙන්නේ මැද පිළිවෙලේ. මැද පිළිවෙතේ. මු르දු ගතියේ. මෙලෙක් ගතිය. ඉතින් ඒක නිසා දැන් එන්නේ එන්නේ එන්නේ ඇත්තටම ඔය බුද්ධ ජයන්ති කාලේ ඊට කිට් වෙනකොට ලෝකෙ හිටියේ එකම එක බෞද්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් විතරයි තිබුණේ. ඒක තිබුණේ බංග්ලාදේශ වල. ඒ බෞද්ධයන්ට විශාල වශයෙන් හානි කරන නිසා චිතගොන්නල තිබුණා සන්නද්ධ බෞද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක්. දැන් තේරවාදී මුල් රටවල් තුනටම චෝදනා ඇවිල්ලා තියෙනවා හැම රටකම දැන් බෞද්ධ ත්‍රස්තවාදී තියෙනවා නිබ්බානික් ටෙරරිස් කියලා කියන්නේ ඒගොල්ලන්. මේ නිවන පෙන්නලා දෙන්න නිවන මතු කරලා දෙන්න ආයුධ සන්නද්ධ වෙලා ඉතින් මේ කටයුතු වලටපත් වෙලා තියෙන්නේ ඔය තද්ද ගතිය නිසා. අතිමානී ගතිය නිසා ඒක නිසා අර ਸਰුවචනanse පෙන්නපු කිසිම ਸਰුවචන සාසුන් වහන්සේකට දොස් කියන්න එපා කිසිම ඇදහිල්ලක් තියෙන කෙනෙක් පහත් කළා සලකන්න එපා ඒ මනුස්සයාගේ ඇදහිල්ල පැත්තක දාලා මනුස්සකමට සලකන්න කියපු එකම සාසුන් වහන්සේ ਸਰුවචනanse වෙලා තියෙද්දී අර පන්සලට යන එක නම් මේ පන්සලට ගියොත් අර නිකායට යන එක නම් මේ කනට ගියොත් ඉතින් රණ්ඩු ඒක නිසා විශේෂයෙන්ම මේ ගීගේ අතහැරපු ඇත්තෝ එහෙම නැත්නම් తాවකාලිකව හරි කමන්නේ මේ භාවනා මධ්‍යස්ථානකින් නැත්තෝ හරිම වැඩිම පිටිසක් ඔන්න වගේ එක පෙතකට වැටිලා වැරදි මාර්ගයට වැටිලා නැත්නම් කුණු කාණුවකට වැටිලා අගලකට වැටිලා ඒකට වැටිච්ච අය විතරයි හරි අනික අය වැරදි කියන මතයට ගියාට පස්සේ මේ මිනිස්සෙන්ට විපස්සනාව කියන එක අල්ලලා දෙන්නම බෑ. ඒගොල්ලන් හොඳට අල්ලලා දෙන්න පුළුවන් දානි. ඒගොල්ලන් හොඳට අල්ලලා දෙන්න පුළුවන් සීලේ. ඒගොල්ලන් හොඳට අල්ලා දෙන්න බල සමාධිය හැම එකක්ම මාන්නේ වඩන්න ගන්න. අතිමානේ වඩන්න. ඉතින් තද්ද ලක්ෂණේ එන්න පටන් අර ගන්න. ඔය විපස්සනා ගියාට පස්සේ තේරෙනවා ඔය අදි කුසලය කියලා කියන්නේ දාන කුසලේවා සීල කුසලේවා සමාධි කුසලේවා නෙවෙයි. ඊට වැඩිය ඉහළින් තියෙන මේ ප්‍රඥා ශික්ෂාව ඒකට යන්න ඒ පන්තියේ සමාජිකත්වයේ ගණ්ඩත් නිහතමානී වෙන්න ඕන. ඒකට යන්නම මුරුදු ගතිය තියෙනවා. ඒක නිසා වැඩි හරියක් කැමති නෑ විපස්සනාවට. මොකද ඒකෙන් කිසිම ආඩම්බරයක් ලැබෙන්නේ නෑ. ඒකේ යනකොට Tamanට මු르දු වෙන්න වෙනවා. අනතිමානි වෙන්න වෙනවා. නමුත් එතකොට යත්තන තේරෙන්නේ මෙච්චර මගුලක් කරලා භාවනා කරලා ඉතින් අඩු ගන්න ආඩම්බරයක්වත් වෙන්න බෑ නම් මොකටද ඒ භාවනා ඇති වෙන්නේ පාටියක් දාන්නත් බැරි නම් අඩු ගන්න මේ අර අර මාර්ගඵලලා ඥාන ලැබුණා කියලා ඉති වැඩක් නැහැ නිසා මේ විපස්සනා කරනවා කියන එක ඔය නිකන් ඔය කේකනා කියන කචකචේ නෙවෙයි. ඒ ප්‍රඥාව මුල් කරුණයි කියන එක කවදාකවත් මේ ලෝකේ තියෙන ගමනත් එක්ක බෑ ගඟ දිගේ ඉහළටම තමයි පීනලා තියෙන්නේ. ඒක පටිශෝත ගාමීමයි. මොකද මතය එහෙම නැත්නම් එයාගේ සංඥාව ස්වභාවක තියෙන නිත්‍ය සංඥා වෙනකොට අනිත්‍ය සංඥාව හැකිතාක් අහන්නත් ඕනේ හිතන්නත් ඕනේ භවනා කරනකොටත් සාදර වෙන්න ඕනේ. අපේ හිත හැම වෙලාවෙම මම මේකමයි සත්‍යය මේක පිට ඔක්කොම බොරු කියලා අපි පොත්වල ප්‍රස්තාර අඳගෙන ලයිස්තු කරගෙන ඉතින් ඉන්නවා. ওই ලයිස්තුෙන් පිට ගිය ගමන් ඉතින් ප්‍රශ්න. මොකද කිසිම අලුතෙන් එන දෙයක් බාර ගන්න කැමති නැහැ. Taman දන්න ඒ ප්‍රස්තාරේ නැත්තම් ඒ දන්න ලයිස්තුවේ නැත්තම් දන්න ක්‍රමයට වෙනස් වෙන්න කැමති නැත් වෙනස් නම් බුදුම විදියට අපේ හිතේකට මේ අපත්‍ය ලක්ෂණ පේනවා. ඇලර්ජික් රියැක්ෂන් එනවා. ඒක හොඳට පැහැදිලි මේ විපස්සනා වෙදී ඒ පුද්ගලයා මූලිකව දක්වන ඒ මූලික විපස්සනා ඥාන ටික ඉක්මවලා ගියාට පස්සේ මේ දේවල් බොහෝකට මතුවෙන්න පටන් ගන්න එහෙම නැත්නම් දේක තියෙන්නේ ඇතිවීම නැතිවීම පමණයි කියලා ඒ ಜಾති ભેද ආගම් ભેද ඔක්කොම දිය වෙලා ගිහිල්ලා එන්න පටන් ගත්තාම ඒක පිළිගන්න යෝගාවචරගේ මනස සකස් වෙන්න කල්ප කීයක් ඇයිද දන්නේ මොනම විදිහකින්වත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ යාට ඕනේ අර දන්න නංගම් වාසගම් ඒ වර්ග සටහන් ආකාර ඉවත් එක තමයි රණ්ඩුව තියෙන්නේ ඒ නිසා සර්වජන් වහන්සේ මේ කියන තද්ද ලක්ෂණයට එතන මේ කියන අතිමානී ගුණයට පෙන්වන්නේ එහෙම නැත්නම් හරියන්න හරි වරදින්න හරි පෙන්වන්නේ සංඥාව. යම් කිසි කෙනේ සංඥාව පටලවා ගන්න කියන්නේ අනිච්ච සංඥාව ගත යුතු තැන නිත්‍ය සංඥාව ගත්තා නම් අනිවාර්යයෙන්ම තද්දයි. තද්දයි කියලා කියන්නේ දැඩි මතධාරී කියන අදහස. අනිවාර්යයෙන්ම අතිමානී. ඒක කවුරු කියලා දුන්නත් නෑ නෑ පුතේ ඔහොම හරියන්නේ නෑ. ඕකට නිකන් මු르දුයන් වෙයින් කියලා එයා හිතනවා ඒක නෝන්ජල්කම. මේක නම් දිගටම අමෝරාගත්ත කඩුවක් වගේ අරගෙන ඉදිරියට යන්න ඕනේ කියලා. ඉතින් ඒ කෙනාට මේ ශාසනයේ තියෙනවා දාන කුසල කිරීමේ හැකියාවක් තියෙනවා, සීල කුසල කිරීමේ හැකියාවක් තියෙනවා, සමාධි කුසල කිරීමේ හැකියාවක් දෙනවා විපස්සනා නම් අල්ලන්නේ කොච්චර දඟලුවත් අල්ලන්නේ මොකද උපදින උපේන උපේන මේ හැකියාව තමන්ට කරදර කරන ගන්නවා. මාන්නේ වඩන්න හේතු වෙනවා. දැඩි ගතිය වැඩි කරන්න හේතු වෙනවා. ඒක දරුවචනanse මෙන්නලා තින්නේ තචසාරංව තම්පරං කියලා. මේ පොතු හර ගස් જાති තියෙනවනේ මැද හර තියෙන ගස් තමයි ওই තේක්ක පුරුදු වගේ වටේට එලේ මැද හරි කොස්සසගේ පොතු හර ගස් කියලා කියන්නේ බම්බු බට උණ ගස් කිතුල් ඒ වගේ ඒකේ පොත්ත තමයි හයිය ඒ පොතු හර ගස් වල මල් බිපුණාම ගහ විනාශ වෙනවා ඒ තච්චතරන් උණ ගහක් මල් බිපුණා කියලා නුණ ගහ විනාශ වෙලා යනවා කේල් ගහක මල් පිපුණා කියන්නේ කේල් ගහ විනාශ වෙලා යනවා. ඊට පස්සේ කිතු ගහක් මල් පිපුණා කියන්නේ ඊට පස්සේ වර්ධනය නැහැ මැරෙනවා. ඒ වගේ තමයි මේ තචසාර කියලා කියන අන්ධහැර පාන කියාපාන මේ රෝබණේ තියෙන මිනිස්යාට මොන භාවනාව හරියට ඒක යාගේ විනාශයට හේතු වෙනවා. ඒක නිසා අසත්පුරුෂයාට කාපුරුෂා හන්ති කියලා තියෙනවා ලාභ සත්කාර අසත්පුරුෂයාට හානිය පිණිස පිටව. ලැබෙන්න ලැබෙන්න තද්ද වෙනවා. ලැබෙන්න ලැබෙන්නේ මානක්කාර වෙනවා. ඉතින් මේ මාස අසප්පුරුසාර දෙන්නමයි ජීඳීපු ගමන් ඌ ඒක කාගල මැරෙනවා. ජිනී කදරියන් දානේන සත්‍චේ නාලික වාදිනම් කියලා බුදුසසුන් කියලා තියෙනවා කෑදර කාට දීපන් කාලා මැරෙනවා. මැරෙන්නෙම නන්නේ බුදුහාමර කියන්නේ මමයි මේ එහෙම කියන්නේ. බුදුසසුන් කියන්නේ කෑදර කරන දීපන් උකුරලා නැහිනවා. ඔය ලාභ සත්කාර ඕනේ කරලා දෙන්න දීපු ගමන් ඇඟිලි ධර්මයට පයි ඉදි වෙන්න ඇඟිලි මට ගිගම් පුපුරලා නැහිනවා. ඉතින් ඒක නිසා මේ බණ භාවනා කරන කෙනා විපස්සනා ගැන හිතන කෙනා දුරචස්කති දන්ත කරන කෙනා සෝචකති ඇති කරන හදන කෙනා මේ තරම් පැහැදිලි කරලා දෙනකොට තමයි භාවනා කරන යනකොට මේ මේ දැඩි මතධාරී ගතිය අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒක නිකන් මේ වාහනයක් ගිහලා ගහ කැප්පෙනා වගේ භාවනාදී හමු වෙනවා. ඒ වෙලාවේ තමයි මේ වෙහෙසක් එහෙම නැත්නම් දරතයක් මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන්න හදන භාවනාවේදී Taman අන්තයකට ගිහිල්ලා දැඩිමතදාරි වෙච්ච ගමන් භාවනා නිකන් පිටියකට ගිහිල්ලා හිරුණා වගේ එහෙම ටැග් ගහනවා එන හිටිනවා. ඒ පුද්ගලයා හිත වෙනස් කරනකම් සංඥා වෙනස් කරනකම් නැත්නම් මුරුදු වෙනකම් ඉතින් එතෙන්නම ගිහිල්ලා හැපි හැපි හැපි හැපි ඉන්නවා. ඉතින් ආපසු ඇවිල්ලා නැවත සලකා බලන්න ඕනේ ඇයි මම මේ අනපාරේ මේ විදිහේ අතුරු අන්තරාවක් ආවේ බාධාවක් ආවේ මේකට මේ ප්‍රශ්නට මෝන දෙන සංඥා වෙනස් කරන්න ඕන වෙනස් කරන්නේ නැතුව හරියන්නේ ඒ වෙනස් කිරීම සඳහා තමයි බුදුජානනාංශෝ ඒ ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන සත්ව විසුද්ධි ක්‍රමයේදී විසුද්ධි හතක් මාර්ගින් තමයි කොට යන්නේ ඒක විසුද්ධියකින් කරන්න බෑ ඒ විසුද්ධියක් කියුණාට පස්සේ ඊගා විසුද්ධියට යනවා ඒකෙදිත් නැවත හැවහලන සර්පෙක් වගේ ඊගාව මට්ටමට මෝරන්න මේ හැවහලන්න ඕන ඊගාව මට්ටමට මේ තියෙන හැමත් හලන්න එන්නේ එන්නේ එන්නේ හැවහලනොයි කියලා කියන්නේ ගුණමකුකම නෙවෙයි. හැවහැලුන් නැත්තම් වර්ධනයක් නැහැ කියලා හිතාගන්න. එක එක මට්ටම් වල හැවහැලෙනවා. එතකන් ඒක ඊටාත්ම තමන්ගේ ආරස්සාවට තමන්ගේ හැඩයට පෙනුමට උදව් කරපු හැවක් තමයි මේ. ඒ පොත් හැලුන් නැත්තම් දිනු වෙන්නේ නැහැ. ඒක නිසා උර්ග සූත්‍රය වගේ තැන්වල සරුවචන සඳහන් කරලා තිනවා තමන් ඉදිරියට යනකොට තමන්ගේ රුචි අරුචිකම් වල වෙනසක් වෙලා නැත්නම් අම්මු මැට්ටා. වෙනසක් කිසිම ಗುಣ විශේෂයක් වෙලා නැහැ. තමන්ගේ පෞරුෂත්වයේ වෙනසක් වෙලා නැත්නම් එහෙම නැත්නම් ඇබ්බැහි වල වෙනසක් වෙලා නැත්නම් එහෙම මේ කර්ම ශක්තිය වල වෙනසක් වෙලා නැත්නම් ඒ කියන්නේ භාවනාවෙන් නිකම් පිට පොත්තේ ගාපු තින්ත පායම සායමක් විතරයි වෙනසක් වෙලා නැහැ. ඒක නිසා වෙනසක් වෙලාද කියලා දැනගන්න නම් ප්‍රතිවිරුද්ධ මතධාරීන් එක්ක ප්‍රතිවිරුද්ධ මතත් එක්ක ප්‍රතිවිරුද්ධ රුචර්චකම් එක්ක යෙදිලා ඒකෙදි ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව ඒකෙදි ගැටුමක් ඇති කරගන්න නැතුව ඒක බාධාවක් කරගන්න තු ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ පුද්ගලයාට ඇතුළතින් විපස්සනා ඥාන පහළලා තියනවාද මාර්ගඵල ඥාන පහළලා තියනවාද කියන එක මැනෙන්නේ පිටින්. එයා කෙනෙක් එක පිරිසක් එක්ක ඉන්නකොට ගැටුම අඩුයි නම් එහෙම නැත්නම් මතවාදී ගතිය අඩු නම් ඉතින් ඒක සමාජයට ලැබිච්ච ලොකු සාන්තියක් ඒ බුද්ධලයටත් තේරෙනවා ඒ වගේම බලන කට්ටියටත් තේරෙනවා මේ මනුස්සයාගේ ඇතුළත හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ නිසා මේ තද්ද ලක්ෂණය කියලා කියන්නේ තද ගතිය ඒක සාමාන්‍ය පාඨවි ධාතු තද්ද ලක්ෂණා පඨවි ධාතු කියලා කියනවා මේ පෘථුවිය නැත්නම් පඨවි ධාතුවේ තියෙන ගතිය තමයි තද්ද ලක්ෂණය. කක්කල ලක්ෂණය කර්කශ ගතිය. ඒ ගතිය තිබුණොත් ඒක හැම වෙලාවෙම තමන්ගේ හැඩේ නඩතු කරනවා. පෘථුවිය තමන්ගේ හැඩේ නඩතු කරනවා. ඒ නිසා ඒක හැම එකටම වාජනයකට දාන්න බෑ. එයාගේ හැඩේ තියෙන එකට තමයි දැන් ගල් කැටයක් හරි ලී කැටයක් හරි මොනවාරි තියෙනවනම් ඒක මේ ආසනයක් හදනකොට ඒක තාලෙට හදන්න ඕනේ. නමුත් ඒකට වැඩිය වෙනස් ගතියක් තියෙනවා වතුරේ කොයි භාජනෙට පැක් කරත් භාජනේ හැඩේ ගන්නවා. එයා භාජනේ හැඩේ ගන්න නිසා යෝගාවචරය මේ තද ලක්ෂණය කියන ගොරෝසු ගම ඉඳලා වතුරේ තියෙන දෙන තැනේ හැටියට හැඩ ගහන්න පුළුවන් ගතියට යන්නේක යෝගාවචරගේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන හතරෙම පේනවා. තමන් සිවුර පිළිබඳව තිබුණා නම් යම් මේ පිටිකරවල දීපසේ සිවුර පිළිබඳව යම් අදහස් තුනක් එන්නේ එන්නේ එන්නේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා කොයි එකටත් වගේ හැඩ ගහින්න පුළුවන් හැඩ ගහින්න ඕනේ එහෙම නැතුව මේ මේ මේ විදිහටම තියෙන්න ඕනේ කියලා ඒකේ දැඩි අදහස් කරනවනම් කවදාකවත් ලද්දෙයි සතුට වෙන්න බෑ ඒ වගේ මේ මනස ඒකම හුවා බාණ්ඩ හදනවා මේ මම කියන්නේ මේ දේ කියලා සිවුරෙන් කැපී පෙනෙන්න හදනවා නැත්නම් සිවුර කැපී පෙන්වන්න හදනවා. ඒ වගේම පින්ඳ පාතේට ලැබෙන දේ ලද දෙයින් සතුටුන වෙනුවට හැමදාම ඒ જાතිම තියෙන ඍතු ගුණේ වෙනස් වුණත් වයසට ගියත් හැඩ ගැහෙන්න කැමති නැහැ. ඒක මේ සීනාසන සම්බන්ධයෙන් හැමදාම ලයිස්තු ඉදිරිපත් කරනවා මට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම වෙන්න ඕන. ඒ නිසා ලේසි නෑ කාටවත් යාට උපස්ථාන කරන සුබර කෙනෙක් නෙවෙයි දුබ්බර කෙනෙක් බාටපත් වෙනවා. බෙහෙත් පිළිකර ගන්න ගියත් කොයි එකෙමුත් බෑ දැඩි මත දහයි. ඒක නිසා එයාට සිව්පසින් උපස්ථාන කරන එකට හරි වෙහෙසක් ඇති වෙනවා. ඒක හැමතැනම ගැටුමක් ඇති කර ගන්නවා. ඉතින් ඒ නිසා එයා තීරුම් අර ගන්නවා නම් මම මේ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන විදිහට මෘදු අනතිමානී ගුණ ඇති කරන්න ඕනේ. අතිමානී තද්ද ගුණ වෙනුවට එතකොටයි දායකයට උනත් පහසුවක් තියෙන්නේ. එනත්තම් දීමාපියෝ දරුවන්ට සලකනකොට දරුවෝ තද ගති පාන්න ගත්තොත් ඉතින් දීමාපියන්ට හරි අමාරුයි සතුටක් ඇති කරගන්න දරුවට. දරුවා ලද දෙයින් සතුට වෙනවා නම් ඒ gedරට සතුට දනවන දෙයක්. එහෙම නැත්නම් සාමයේ දනවන සංකේතයක් වෙනවා. ඉතින් මේ දේ Taman තුල දකිනවා නම් යම් යම් දේවල් මට හරියට මේ දේම මේ ප්‍රමාණයම මේ වෙලාවටම මෙයාගෙම ලැබෙන්න ඕන ආදිවාසී දැඩි මත තියෙන කෙනා අටපස්ථාන කරන එක හරි කරදරයක් වෙනවා. අන්නේ බව දන්නවනම් දැනගන්න ඕනේ මට කිසිම තැනක හැඩ ගැහිීමේ හැකියාවක් නැති කෙනෙක්. මේ ගත්ත මතයම තමයි. ඉතින් මේක විපස්සනාවදී වෙනස් කරන හැටි පුරුෂ ධම්ම සාර්ථී ගුණයට තමයි සරුවචනanse කියන්නේ. සර්වචන්නාංශී দমনය කළ ඇති පුරුෂයන් দমনය කිරීමේ සියලු දිනාට වැඩි වෙනස්. ඉතින් ඒ නිසා අපි සර්වචන්නාංශ ළඟට යනකොට මම දැඩි මත හරි වෙලා නිකන් වේලිච්ච දරකෝටක් වගේ වුණොත් සර්වචන්නාංශේ ඒකේන හදන්න පුළුවන් කෙනෙක් විදිහට බාරගන්නේ. හදන්න යනකොට කැඩෙන જાතියෙක් නම් පැත්තකටලා නිකන් කරන්න බෑ. ඒ නිසා සර්වචන් වහන්සේ එක්ක කටයුතු කරන ශ්‍රාවකයෝ නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් Tamanට මේ සංසාරෙන් ඉක්ුඩ වෙන්න ඕනේ මේ සරුවත්යන් වහන්සේ පහළ වෙච්ච වෙලාවේ ධර්මයේ තියෙන වෙලාවේ සංගරත්නේ ඉන්න වෙලාවේ කියලා හිතෙනවනම් එයා මේ මු르දු අනචමානී ගුණ නැතුව බුදුහාමරණ ඉදිරිපත් කළා කිව්වොත් ඔන්න මම මේ වගේ දැඩි මතදාරි පුළුවන් නම් මාව නිවන් දක්වන්න කියලා බුදුරජාණන්සට එහෙම වුණක් නැහැ. උනට එහෙම ගායක් මොකක්වත් නැහැ. අපිට හැඩ වෙන්න පුළුවන් නම් එතකොට බුදුජානනාංශයට ලොකු ඉඩක් ලැබෙනවා. මෙන්න මේ විදිහ හැඩ ගැහිීමේ හැකියාව මට්ටම් තුනකින් හැදෙන බව ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහන් කරා සංඥා මට්ටම, චිත්ත මට්ටම, දිට්ඨි මට්ටම කියලා. අපි අපි කටයුතු කරන යනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ දේවල් එක්ක හැප්පෙනකොට පස්සාකාරයක බැඳීමක් තියෙනවනේ. ඉතින් සංඥාව කියලා කියන්නේ අපි ළඟ තියෙනවා වර්ණ సంతාන කියලා ඇහැට හැම්බෙන රූපයේ මේ වර්ණයේ මේ සටහන කියලා අපිට රුචි අරුචිකම් දෙනවා. මෙන්න මේ පාටට මම කැමති මේ සටහනට කැමති කියලා. ඉතින් අපි මේ මේ වර්ණයේ සටහන ලබා ගන්න කොච්චර දෝ දඟලනවා. සාමාන්‍යයෙන් සාහිත්‍ය තොරණ තාප්පුවකට ගියාට පස්සේ ඒ ඒ නෝන මහත්තයා යන සාප්පු ගාන දිහා බලනකොට මහත්තයාගේ කකුල් ගෙවිලා ඉවරයි. ඒ ඒ මැටීරියල් එකම ඕන, ඒ පාටම ඕන, ඒ දිගම ඕන. ඉතින් ඒ සාප්පුලින් මිස හොඳටම දන්න මේ මේ සාරි ගන්න නෝන කෙනෙක් නෙවෙයි කියලා. තීන් තෝරන තෝරන තෝරන තෝරන ඉවරයක් නැහැ. ඒ සටහරම ඒ වර්ණයම හොයන්න පටන් අර ගන්නවා. නිසා අපි පාවිච්චි කරන මේ ඇහැ පිනවීමේදී අපි කොච්චර කාලේ නාස්ති කරනවද කියලා තේරෙයි. මේ කරන කෘත්‍යය විතරනේ මේකට ඕන කරන්නේ මේ වර්ණ සම්දාන වන්න ගියාම ඉවරක් කරන්න බෑනේ. මේ සද්දයක් අහන්න ගියාම ඒ සද්දේ තියෙන තියෙන විස්තර හොයන්න ගියාම අපි ඕනේ ගානක් ගෙවඳලා ඇස්සී ඒ අපිට ඕනේ මිහිරි කටහන මිහිරි ආකාරයෙන් ලැබෙනවා. ඒ සඳහා අපි රට රාජ්‍ය ගෙවාගෙන යනවා. මේ බුදුබණ අහන්න නෙවෙයි. ඒකත් ඇත්තටම මිහිරි කටහඬක්. ඒකට නෙමෙයි යන්නේ මේකේ ගායකයා පිටිපස්සේ ගායිකාව පිටිපස්සේ යන ඊගාට ගන්ධ අවශ්‍ය ගන්ධය ලබා ගන්න කාශ්මීර යනවා. එහෙම නැත්නම් තෙන් කුප්පි තියෙන සාප්පු ගානේ ඇවිදිනවා. ඔබ දන්නවා මේ ඇඟේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. වාස විලි ලැජ්ජයි. ඒ නිසා අතනක් ටිකක් උලා ගන්නවා, මෙතනක් ටිකක් උලා ගන්නවා. ඉතින් ඒ හරියටම ඕනේ ගඳ හම්බ වෙනකන් ඉතින් හොය හොය ඇවිදිනවා. ඒක ඇත්තටම හොඳයි මේ අඩු ගඳ ගන්න ගත්තොත් එහෙම ප්‍රයිවට් බස් එකේම නැගපුවාම ඉන්නම බෑ. ඒ නිසා ගඳ අඩු කර ගන්න එක නම් හොඳයි. නමුත් මේකේ තියෙන කෝලම මම මේ පෙන්නන්න. ඊට පස්සේ දිව පිනවන්න කියන රස බැලිලිදී බලනද මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ අවශ්‍ය රස ඒ මසවුල හොයා ගැනීම සඳහා අනේ කරන කෝලම්. මේ බඩ බොක්ක රැකෙන්න ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් ඕන කරන්නේ අපට. තුන් වේලටම. ඕක රකින්න ඕක ඛණ්ඩ කරන කැඹිරිල්ලක් බලන්නකො. මේ මේ ඔළුව තරම් බත් ගුලියක් හොයාගන්න දවසකට නටන්න නෙවෙයි මොකද ඒ බත බෑ. ඒකට ඒ ඒ වර්ණය, ඒ සතහන, ඒ සුවඳ මේ දේවල් හොයන්න. ඊට පස්සේ කයට අවශ්‍ය කරනා වූ සුකොප්පෝගී යාන වාහන ඇඳ කුටු කොට්ට මෙට්ට දිහා බලන්ඩ දැන් අද අපට දකින්න තියෙන යුගය අර පිටරට එක්කෙනෙක් කියනවා ඉස්සර ඉන්දියාවේ ඉන්න මහරජා කෙනෙක් පාවිච්චි කරන දේවල් තමයි අපි පාවිච්චි කරන්න දෙන්නේ. ඒකත් දවසින් දවස වෙනස් වෙනවා. මේ විදිහට මේ එක එක එක එක සංඥාවලට අපි කඹුරන කැඹිරිල්ල බලනකොට ඒක හොඳටම දන්න මිනිහා තමයි මේ වෙළඳ ප්‍රචාර පිළිබඳව කටයුතු කරන මිනිහා. ඌ දන්න ඕන මෝඩකමක්, 탁තිරුකමක් කෙනෙකුට දෙතුන් සැරයක් පෙන්නකොට ඌ ගන්නවා. ඒකනේ පාරයිනේ දිගටම ගෑනු භාගයට ඇඳගෙන එක එක පෙන්නගෙන ඉන්නේ. යනකොට මේක බලපන් මේක තුන් අතර බලනකොට හිතන්නේ ගෑණි ගන්නවයි කියලා ගෑණි නෙවෙයි හම්බෙන්නේ කඩේ තියෙන ප්ලාස්ටික් කෑල්ල. ගෙදර ගිහිල්ලා බලනකොට අහු වෙලා ඉවරයි. සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගත්තේ ඇයි කියලා දන්නෙත් නැහැ. ගෙදර ඇවිල්ලා බලනකොට අපේන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දකින්නකොට දකින්නකොට සංඥාව දුන්නාට පස්සේ කාලා ඉවරයි. ඒ නිසා මේ සංඥා මට්ටම ਸਰවචනාංශයේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට තේරෙනවා අපි මේ වස්තුව බලන රූපේ නම් ඒක නෙවෙයි අපි ගන්නෙ වස්තුවේ තියෙන වර්ණ సంతාන. අහන දේ නෙවෙයි වැදගත් වෙන්නේ ඒකේ තියෙන ශබ්ද, කර්ණ රසායන භාවය. ඊට පස්සේ ගඳ, ඊට පස්සේ රස. ඊට පස්සේ පහසෙදී මේ සංඥාව කරන දේ දිහා බලනකොට මේ ගත්ත වැඩේ ඉවර වෙන පැත්තට ගියොත් එහෙම ලස්සන රූපයක් බලලා බලලා ඉවර වෙන පැත්තට ගියාට පස්සේ අතහරිනකොට ගෙවන් වෙනකොට අර පටන් ගන්නකොට තිබුණු කිසිම තර්කණයක් නැහැ. ඒක අන්තිම කුණු කුරේට තමයි ඉසි කරන්නේ. දැන් අපි ලස්සන තෑග්ගක් දෙනකොට ඒක ඔතන ක්‍රමයක් තියෙනවනේ. ඒ ඔතන ක්‍රමයට කොච්චර වියදම් කරනවද තෑග්ග ලියනකොට අරක ඔක්කොම ගෙලෙව කුණු කුරේට විසි කරන්නේ. ඒ ඇමරිකාවට ගිහිල්ලා කැම වේලක් ගත්තොත් ඔක්කොම දෙන්නේ ලස්සන ට්‍රේ එක දාලා පස් දිනේ කාලේ යනකොට කුණු කුරේ පෙරලා ඉවරයි. මොකද හැන්දත් විසි කරනවා, කෝප්පෙත් විසි කරනවා, බන්දේජියත් විසි කරනවා, ඔක්කොමත් විසි කරලා දාලා ගියාම අන්තිමට පස් හතර දෙනෙක් තුන් දෙනෙක් කනකොට කෑම කුණු කූඩේ පිරලා. ගන්නකොට නම් බොහෝම නම්බුවක් තියෙනවා. පාවිච්චි කළ ඉවරචි ගමන් දැන් මේ කොහෙද දාන්නේ කියන තරමට යනකම් මේකේ තන්නේ කර සෝබනේ තියෙනවා. අන්නේ සංඥාව තේරුම් අරගෙන මේ ප්‍රයෝජනෙයි සලකලා වැඩේ පාවිච්චි කරනවා නම් ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා දෙනවා කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන්. උඹ ඔය පිටිපස්සේ යන්නේ උඹ කඹරන්නේ උඹ ඔය එක එක්කනාගේ ආඩම්බරයන් කතා කරන උඹ සංඥාවල් වලට තියෙන ලොල් ගතිය, බැගෑ ගතිය, බත්බැල ගතිය, කඹරන ගතිය. එනිසා මේ සෙල්ලම තියෙන සංඥාවේ මොකේ උපයන්නේ ජාත්‍යන්තර සංගම් මිසක්කා ඔය gedara dore තියෙන ආර්ථිකේ නෙවෙයි. ඒ නිසා අපි ඒකාන්තයෙන්ම කොයි දෝ ඉන්න මනසට කඹරන්න වෙනවා ප්‍රයෝජනෙ සලකලා වැඩි කරපන්. එතනට බුද්ධ ඥාන සඳහන් කර තිනවා ආගමක් ගුරුවරයෙක් කල්යනා මිත්‍රයෙක් සද්ධර්මයක් ඇහුනොත් මෙයාට කල්පනා කරන්න පුළුවන් සංඥා මට්ටමේ තියෙනවා. නමුත් මෙයා මේකට ඇබ්බැහි වුණොත් මේක තමයි මගේ බ්‍රෑන්ඩ් එක මට මෙච්චරක් ඕනේ මේ වෙලාවට ඕනේ කියලා ඒකට කියනවා චිත්ත මට්ටම කියලා. ඒක ලේසි නෑ. ඒ මට්ටමට ඇබ්බැහි වුණොත් මේ මිනිස්සයා ඒ ඇබ්බැහියෙන් ගලවන්න මේ සාමාන්‍ය කෙනෙක් කතා කරලා බෑ. ඒ නිසා චිත්ත මට්ටමට ගියාට පස්සේ පිළිකාවක් බවට පත් වෙලා ඉවරයි. එයා ඒක මැත්තේම මැරෙනවා. අපි තියෙනවා දැඩි ඇබ්බැහි රෝග මත්පැන් ස්ත්‍රී දූර්තය, අක්ඛි දූර්තය, චක්කු දූර්ත කියලා එක එක දූර්ත තත්ත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ බලාපොරොත්තු තියනවා. ඇත්තටම මේ මනුස්සයා දන්නවා දැන් මට හානි වෙනවයි කියලා. යාට වළක්වන්නත් බෑ වෙන කෙනෙකුට වළක්වන්නත් බෑ. එතකොට ඒක මානවයේ ප්‍රශ්න කරනවා. දික්ටි මට්ටමට අපත් උනාට පස්සේ බුදුහාමුදුරන්ටවත් බෑ. දික්ටි මට්ටම පටව ගත්තොත් සංඥා චිත්ත මට්ටම කියලා දික්ටි මට්ටමන බුදුජානනාශය කෙනෙක් ගැන බලන්නේවත් නැහැ. ඒ නිසා බුදුවරු කියලා කෝටි ගණක් ලෝකේ පහළ වෙන්න ඇති අපිත් ඉන්න ඇති ඔයනේ දික්ටිගත වෙලා. දිටිගත වුණාට පස්සේ ඉර නැගලා බහැලා යයි. Tamange කාමරේ ජොර දැනෙන්නේ නැති නැත්නම් හැමදාම අන්ධකාරයි. ඒ නිසා අපිට බලන්න වෙනවා භාවනාවේදී අපේ මේ ගැටේ එනත මේ තද්ද ලක්ෂණය අතිමානි ගතිය සංඥා මට්ටමේද තියෙන චිත්ත මට්ටමේ තියෙන දික්ටි මට්ටමේද කියලා. සංඥා මට්ටමේ තියෙනවා නම් පේන තියෙන අපිට දුර්වල චරිතයක් ඇති කෙනෙක් ආශාවල් වෙනස් වෙන જાති කෙනෙක් බොළඳ කෙනෙක් එහෙම නැත්නම් නෝන්ජල් කෙනෙක් වගේ. නමුත් එයා විතරයි මේ සාසනෙන් වැඩ ගන්න පුළුවන්. එනියා වෙනස් අදහස වෙනස් කරන්න කැමතියි. එහෙම නැත්නම් කවුරු හරි මනසක් දුන්නාට පස්සේ ඒක සලකා බලන්න කැමතියි. ඉතින් මේක තමයි මෘතු ගුණය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ සතිය ගැන කතා කරනකොට මුලදී සතිය පිහිටවීම සඳහා සති පිටනවා කියලා කියන්නේ අවශ්‍ය කරන තමන් මූලික අරමුණේ හිත පිහිටවීම නන්නත්තර අරමුණ වලට යෑම නෙවෙයි. අපි මේ වාගේ සතිය පිහිටිය යුතු මූල කර්මස්ථානයක් නැත්නම් අරමුණක් නිමිත්තකට හිත නොයෙදුවොත් සංඥාව සම්පූර්ණ පිස්සෙත් බල්ලෙක් වාගේ අපි අරකට මේකට යොමු කරනවා. අපි දන්නේ මොන සංඥාවේ මොකට යනවද කියලා දන්නේ. රූපෙන්, සද්දෙන්, ගන්ධෙන්, රසෙන් පැන පැන පැන පැන යනවා පිස්සු ඇන්ති වඳුරෙක් වගේ. නමුත් අපි සතියෙන් ගෙනියලා මේ එච්චර දැඩි තන් කෙලෙස ඇති නොකරන ආස්වාද ප්‍රසවාසයේ හරි පිම්බීමේ හැකිලිමේ හරි වමේ දකුණේ හරි ඉන්න ඉරියව්ව හෝ ඇවිදින ඉරියව්ව තිබ්බට පස්සේ අර එහිමේ දුවන සංඥාවේ තියෙන ඔලොමල ගතිය කොච්චරද කියනවනම් අපිට විශේෂ ප්‍රයත්නයක් කරන්න ඕන මේ නික්කේශී අරමුණේ හිත පවත්වා ඒක සඳහා මේ සංඥාවක් සතියක් ඉස්තහවර කරන්න ඕන. තියෙන සතිය තහවුරු කරන්න ඕන නම් කියන්නේ තිර සංඥා පදට්ටාන. ඒ තමන්ට කෙලෙස් නෝපදන මූල කර්මස්ථානේ නැවත නැවත නැවත නැවත ස්ථිර සංඥාවක් ඇති කරගන්න මෙනෙහි කර කර කර කර එහිම හිත යොදවදව එහෙම නොවුනොත් নানা ආකාර අරමුණු දිගේ හිත ගිහිල්ලා හිත නන්නත් ආවේ. ඒක නිසා සංඥාවමයි මේ නන්නත්තර වෙච්ච සංඥාවමයි සතිය පිහිටවන්න අපි කීකත් කරලා ගන්න. ඉතින් මේක හරි විශාල ප්‍රශ්නයක් වෙනවා යෝගාවචරයට. අපි දැන් ආස්වාස් ප්‍රසවාසයේ සංඥාව ගන්න ගියාම ආස්වාස් ප්‍රසවාසයේ ආලගිය මූලගිය ලක්ෂණ ඒකේ අංග ප්‍රත්‍යංග තීරම බලනවා. මේ මුල, මේ මැද, මේ අග, මේ ආස්වාස, මේ ප්‍රසවාස, මේ බිම්බිම ආදි වශයෙන් බල බල බල බල යනකොට අපි මේ වෙන අරමුණු වලින් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කර ගැනීම සඳහා අපි දැන් විතක්ක කිරීමක් තිබුණා මෙනෙහි කිරීමක් තිබුණා සංඥා ගැනීමක් තිබුණා ඒකේ ආකාර සටහන් බලබලා බලබලා තොරතුරු ගත්තනේ මේකේ විශේෂඥතාවය දියුණු වෙනකොට අර අපි ගත්ත සංඥාවල් වෙනස් වෙන බව මේ ආයාසින් ස්ථාවර කරගත්ත සංඥාවල් දිගට නොපිහිටින බව දැක්ක ගත්ත ගමන් යෝගාවචරයට වක්කාර වෙන්න පටන් ගන්නවා. අනී මේ බොහොම අමාරුවෙන් මම මේ ආනාපාන යාලු කරගත්තේ. බොහොම අමාරුවෙන් බිම්බි මහැකිලිම යාලු කරගත්තේ. බොහොම අමාරුවෙන් මම දකුණු මේක යාලු කරගත්තේ, ස්ථාව කරගත්තේ සතිය පිහිටවද මේ බොලේ මේ බලා හිටපු ආනාපානෙ දැන් වෙනස් දෙයක් බවටපත් වෙලා. මේ බලන්න හිටපු බිම්බි මහැකිලි වෙන එකක් වෙලා මේ වම දකුණ වෙනස් එකක් වෙලා කියලා යෝගාවචරය ඉස්සాత බැඳගෙන අඩනවා අර ස්ථාවරගතගත සංඥාවම වෙනසක් වඩටපත් යෝගාවචර කොච්චර නිච්ච සංඥාවේ ගැටිලා ඉනවද කියනවනම් ගැති වෙලා ඉනවද කියනවනම් Taman මේ වෙන් කරගත් අරමුණ ආයාසයෙන් ඉදිරියෙන් තියාගත් අරමුණේ කිසිම වෙනසක් වෙනවට කැමති නැහැ. ඒක හොඳට පේනවා මේ කමඨාන් සුද්ධ කරන්න දෙන ප්‍රශ්නවල තමයි මේ අමාරුවෙන් ඉදිරියෙන් තියාගත්ත ආශ්වාස ප්‍රශ්වාසය හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ හෝ වෙන මොකක් හරි. දැකලා ඒක බලනකොට ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒ මොකද ඒ Taman ස්ථාවර කරගත්ත සංඥාව වෙනස් වීමට විරුද්ධව හිත ප්‍රතික්‍රියා කරනවා. අදවල් අපි ගත්ත ධර්ම සාකච්ඡාවේදී මේ පිම්බීම හැකිලිම දිහා බලනකොට පිම්බීම හැකිලිම නිකම්ම ඔද්දල් වෙලා නිකම් මේ බුබුලු ගොඩක් බවට වෙනස් දෙයක් බවට පත්වෙච්ච කතාවල් අපි සාකච්ඡා කරා. ඉතින් අර පිම්බීම හැකිලිම කියලා දලසේ දැඩිසේ ගත්ත අර මූලික සටහන නැත්තම් සංඥාව වෙත දෙස සමීපස්තව බලන් ඉන්නකොට ඒක වෙනස් දෙයක් බවට පෙරලෙන එක තමයි සරුවචනාංශයට අපිට පෙන්වන්න ඕනේ. අපේ හිත කොච්චර දැඩි මත ධාරිද බලන්ද අපේ හිත කොච්චර මේ අනිත්‍යතාවයට විරුද්ධව කතා කරනවද කියලා බලන්ද ඒක වෙනස් වෙච්ච ගමන් අපි භවනා පැත්තක දාලා අහනවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි අර කලින් ගත්ත සතිය පිහිටවා ගන්න ගත්ත මූල කර්මස්ථානයේ නිත්‍ය සංඥාවේ ඉන්නේ මේක දිගට පවත්වන එක තමයි සතිය දියුණු කරනවයි කියන්නේ. ඒක නිසා මේක වෙනස් වුනොත් ඒක සතියට කරපු කෙනහිල්ලක් වාගේ පේන්නේ. සමාධියට කරපු කෙනහිල්ලක් වාගේ පේන්නේ. මේක ඇත්ත එක පැත්තෙන් බලනකොට සමත සමාධිය. මේක ඇත්ත එක පැත්තෙන් බලනකොට සමත නිමිත්තේ. නමුත් ਸਰවචනාංශයේ සමත නිමිත්ත සහ විපස්සනා නිමිත්ත කියන දෙක ආරම්භයේ වටම වෙනසක් පෙන්වනවා. සමත නිමිත්ත කියලා කියන්නේ සම්මුතියක් හිතින් හිතාගත් එකක්. විපස්සනාවට ගන්න ප්‍රත්‍යක්ෂයක්. අත්විඳිය හැක්කක්. අත්විඳින දේ නිතර වෙනස් වෙනවා. මේක බලලා බලලා බලලා තමන්ගේ අස්පනා පිට තියාන බලාගෙන ඉන්නකොට තිබුණ දේන් අන්දයක් වඩටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. එහෙම නැත්නම් හුත්වා අභාවත ඇතිව නැතිව යන ගතියක් කියනවා. පරිණාමයටපත් වෙනවා. මෙන්න මෙතන තමයි යෝගාචරය පල්ලවෙනි වතාවට තමන්ගේ භාවනා ජීවිතේ මේ තමන් ස්ථාවර කරගන්න හදපු සතිය ස්ථාවර කරන්න හදපු සමාධිය දියුණු වෙනකොට අරමුණේ අරමුණු කරන්න පුළුවන් ගතිය නැති වෙනවා කියලා වාක්‍යයක් ලියන්න වෙනවා. මොන තාලෙන්වත් තේරුම් ගන්න බෑ. සතිය ස්ථාවර වෙනකොට අරමුණු කරපු අරමුණේ අරමුණු කිරීමේ හැකියාව නැති වෙලා අරමුණ අනාරම්මන தත්ත්වයටපත් වෙනවා. නිමිති කරන්න පුළුවන් ගතිය නැති වෙලා අනිමිත්ත ස්වරූපයටපත් වෙනවා. එතකොට තමයි සතිය තහවුරු වෙන්නේ කියන එක විපස්සනාවට පමණක් සුවිශේෂී ප්‍රකාශයක්. සමත භාවනාවට මේක අදාළ නැහැ. සතිය සීලෙට මේක අදාළ නැහැ. දානෙට මේක අදාළ නැහැ. දානදී අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කටින පිංකම අපිගෙන හොල්ලන්න බැරි පිංකමක්. ඒක හැලහැප්පෙන්නේ නැහැ. ඉතින් කටින පිංකමක් කරගන්න හදනවා බෙල්ල කාගෙන හරි. මොකද මැරෙනකම්ම පින් ටික කැත ගහලා තියාගෙන ඉන්න පුළුවන් පොඩි ගහලා. ඒකට පුදුම ආසාවක් තියෙනවා. නමුත් විපස්සනා කරනකොට කියනවා ඔබ ඔක්කොම අමාරු හොයාගත්ත ඔය මූල කර්මස්ථානේ නැත්නම් විපස්සනා කුසලේ. සත් මේ ආනාපාන අරමුණයි. දේශ බලාන ඉන්නකොට මේක අරමුණු කරගන්න බැරි දෙයක් යනවා. අනිමිත්ත දැන්න යනවා. මේ ප්‍රයත්නයේදී යෝගාවචරයා ඊටාම අසරණ තත්ත්වයටපත් වෙනවා. යෝගාවචරයාගේ කල්පනා ඥාන දිගේ වැඩ කරන ගත්තොත්. යෝගාවචරයා අධහන සුළු කෙනෙක් නම් බුදුහාමුදුරු කියපු දේ. එහෙම නැත්නම් මේ කර්මස්ථානේ සුද්ධ කරගන්න ඕන යට තේිනවා සතිය තහවුරු වෙන්න වෙන්න වෙන්න නැත්නම් විපස්සනා සමාධිය තහවුරු වෙන්න වෙන්න අරමුණේ අරමුණු කරගන්න පුළුවන් ශක්තිය නැති වෙනවා කොච්චරද කියනවනම් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ මෝඩයෙකුට විතරයි යමක් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ මෝඩයෙකුට විතරයි ප්‍රകൃතිය අරමුණු කරන්න තරම්වත් ඉන්නේ නැතුව සීක්‍රෙන් වෙනස් වෙනවා අපි කොච්චර මෝඩකම අගය කරනවද කියනවනම් කොච්චර නිත්‍ය සංඥා වගේ කරනවද කියනවනම් කොච්චර ස්තද්ද භාවය ඇතිවෙනවද කියනවනම් කොච්චර අතිමානීද කියනවනම් මේ ගත්ත ආශ්වාස ප්‍රශ්වාසී වෙනස් නොවි පැවති යුතුයි කියලා නිත්‍ය සංඥාවක වැරදි සංඥාවක සංඥා විපල්ලාසක ඉන්නේ. නමුත් මේ අල්ල ගන්නකම් එහෙම තමයි අරමුණ මූණට මූණ දා ගන්නකම් අරමුණ මුදුන්පත් වෙනකම් හොඳට මුදුන්පත් වෙලා අරමුණ දිහා බලනකොට මේ මේක ඉසබාලා ඉසපීරා කොණ්ඩ තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා මේ ලස්සන කාපු දීගේ අනී අර ගෑණිට මේ මිනිහා එපාවෙ. ඉතින් කන්දොස් කිරියාව කෑ ගහනවා අනී ස්වාමීන් වහන්සේ මේ ආනපාන බලබලා හිටියා ඒක නැතුණා දැන් මම මොකද කරන්නේ? දීකසනටුවක් දානද වෙන කෙනෙක් බඳිනවද නැත්නම් මෙයාම වෙන දෙයක් කියනවද කියලා. ඒ මොකද විපරිණාමයකට සංඥා විපල්ලාසයකට අනිච්ච සංඥාවකට හිතේ ඉඩක්ම නැහැ. මොකද අනිත්‍ය සංඥාව චපලකමක් කියලා අපි හිතනවා. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කොන්ද පිට කොන්දක් නැතිකම කියලා හිතනවා. එහෙව් කෙනාට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව අහු වෙන්නේ නැහැ. එයා හැමදාම අන්තවාදී වෙනවා. එනිසා භාවනා කරනකොට ඇති වෙන මේ මෘදු අනතිමානී ගුණේ පෙන්නඳ අපේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ මතක් කරා අපි දැලිපියක් ගන්නකොට දැලිපිය හමේ ඒ පීය ගාන අහංකඩේ අතුල්ලනකොට අත ගෙනියන්න ඕනේ බොහෝම කර්මන්‍ය මෘදු විදියට. දැල්පිය අමෝරාගෙන යහට මෙහට ගාන්න ගියාට දැල්පිය ගෑවෙන්නේ නැහැ. බොහෝම මෘදු අනචිමාන විදියට දැල්පිය නමන්න ඕන. යහට මෙහට එතකොට තමයි අර ගලේ ගාව දැල්පිය ලස්සනට උපමට්ටම් වෙන්නේ. ඒ වගේම කඩු ශිල්පෙට ගියාට පස්සේ ඒ මිනිස්සයා කඩුව අමෝරාගෙන අත් දෙකින් බදාගෙන හිටියොත් එimhe අර මිනිස්සයා බෙල්ල ගහලා දාන හොයන්න බෑ. කඩුව තියෙනවා මොම සුඛ නම් මේ ක්‍රමයට. හැම වෙලාවෙම පලියත් අතේ තියන කඩුව සුඛ නම් වුණොත් හතුර ගහන පාරකට කඩුව පොල්ලක් වෙනවා වෙලාවකට. එහෙම නැත්නම් හතුරගේ අඩුපාඩුවක් බලලා අනින්න උලක් වෙනවා. අනික කපන කඩුවක් වෙනවා. ඒ කඩුව හැසිරවීමේ ක්‍රමය දැඩිව අල්ලන්නත් ඕන. සුඛ නම් මේ වෙන්නත් ඕන. මේක තර්ක මනසකට අහුවෙන්නේ. තර්ක මනස හැම වෙලාවෙම එක්ක දැඩිව ගන්නවා එක්ක සුකනම් මේ කරන එතකොට ගිලිනවා ගිලිහුනොත් කඩුව මරන්නේ තමයි අමෝරගත්තොත් කඩුව මනවන්න බෑ ආන ওই විදිහට මේ අරමුණ අල්ලන්න ඕනේ මේක සුකනම් මේ කමට ඉඩ තියාගන්න එහෙම නැත්නම් අතිමානි වෙන්නේ නැතුව අනතිමානි වෙන විදිහට අරමුණ අල්ලන්න ඕනේ ඒ වගේම මේක තද්ද ගතියක් තියෙන්න බෑ අරමුණට ඉඩ තියලා අරමුණේ විපරිණාමයට ඉඩ තියලා අරමුණ පෙරලිය වෙන එකට ඉඩ තියලා අරමුණ ඇහැ මූණට මූණ දාලා අල්ලගෙන ඉන්නවා කියන එක හිතන තරම් ලේසි නක්. තිම්ම කියනවා නම් මේ ලෝකේ කිසිම විශේෂක මේ මේක උගන්වන්නේ නැහැ. මේක උගන්වන්නේ ගැලීම විපස්සනා විතරයි. ඉතින් අර විශේෂ දැනුම වැඩි එක්කනට කොහොමඩක්වත් විපස්සනාව අල්ලන්නේ නැහැ. මොකද එයා දන්නේ ස්ථිරව තියෙන දෙයක් නිරීක්ෂණය කරන එක විතරනේ. බලන දේ විපරිණාමය වෙනවා. බලන දේ විපරිණාමයට ඉඩ තියලා ඒක දිහා බලන ගතියක් බුදුහාමුදුරුවෝ තමයි ලෝකෙ ඉස්සල්ලාම ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ යෝගාවචරය ඉදිරියට යනකොට යනකොට මේ සැරේ කියන්නේ ඔය කියන චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියලා එක එක විසුද්ධියෙන් විසුද්ධියට යනකොට යෝගාවචර තේනවා මේ බුදුහාමුදුරුවෝ කියන ක්‍රමයට නෙවෙයි මම නිවන් දකින්නේ මම නිවන් දකින්නේ මට කෙලෙස් වල තියෙන විදිහට මගේ හැබැයි හැටියට මම මැදමාවත හොයාගන්න ඕනේ. බුදුසසුනේ මැදමාවත කියන સંદર્ભය ඉදිරිපත් කරාට ওই මැදමාවත කියන එක සුපර් මාකට් එකකින් ගෙනල්ලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ සාප්පුවක තියෙන එකක් නෙවෙයි. එතන එතන හදාගන්න ඕන එකක්. පටිච්ච සමුප්පන්න දෙයක්. සාපේක්ෂ දෙයක්. ඒ සාපේක්ෂතාවයේ සහ පටිච්ච සමුප්පන්න භාවයේ තියෙන ඒ තරම් නැවුම් වෙච්ච මේ ධර්මය බුදුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රමවේදී උගන්වනවා විතරයි. ගුරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. දාන බින්කමෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. සීල බින්කමෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. සමාධි බින්කමෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ සියලු දේවල් ප්‍රශ්නයක් ඉදිරියට ආපුවාම කර බලලා මේක මේ පැත්තට බලලා ඒ පැත්තට බලලා හැඩ ගැනීම හැදෙන කෙනා දෙපැත්තම පාවිච්චි කරනවා. අපි සුචරිතවාදී වුණොත් කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. තවදාකවත් බෑ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා පුඤ්ඤ පාපම් පහීනස්ස පින්පව් දෙකම අතරින්නවා. මේක වහ කන වැඩක් මේ මේ සාමාන්‍ය මූලධර්මවාදී බෞද්ධයා. පින්පව් දෙක කියන්නේ තන්නි කර භවේ. පව් අතරින්ද නම් පින අල්ලන්නේ. ඒක ඉතින් කතා කරන දෙයක් නෑ. ඒක අපි කවුරු සාදු කියන දේ. නමුත් වඩා හොඳ පින වෙනුවෙන් පින අතාරිනවයි කියන එක කාටද හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අධි කුසලයේ වෙනුවෙන් කුසලිය අතරින් ගියාම බෞද්ධයට විතර අමාරු නෑ කාටවත්. බෞද්ධය ඒ තරම් මේ කුසලී බැඳිලා ඉන්නේ. යා අකුසලයේ අතරින් කුසලයේ අල්ලන එක නම් සාදු. නමුත් අධි කුසලයේ තිබෙදී කුසලයේ අතර ගන්න බැරි එක තමයි දැඩි මතධාරී දුප්පටි නිස්සග්ගී අදාන ගාහී කියලා කියන්නේ. ඒ නිසා අපේ ඉදිරි ගමනට බාධා වෙලා තියෙන අපේ හොඳ ටික අපේ තියෙන හැම දක්ෂකමක්ම ඉදිරි ගමනට බාධායි. මොකද ඒක අතාරින්න බෑ. අපි දන්නවා කියන දේ අනිවාර්යම ඉදිරි ගමනට බාධායි. මොකද අපි දැඩිසේ අල්ලලා මේක හරිනම් මේක සත්‍ය නම් විෂිකරත් වැඩ කරන්න අතහැරියත් වැඩ කරනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක කරේ තියාගෙන කන්න බොන්න දීගෙන ඉන්න ඕන තරම් සත්‍යයක් නම් ඕක හනමිටියක්. ඕක කරේ ගහගෙන ඉන්න දාකල් අපිට සත්‍ය ලැබෙන්නේ නැහැ. ඔය ටික තීරම තැරවා. අතහැරලා අරමුණට අලුතින් බලපන්. එන ඕන දෙයක් එන ඕන දෙයක් පිළිගන්න පුළුවන් ගතිය ගියොත් ওই දැනුම උඹට ආදාන උපකාරයක් වෙනවා මිසක උඹ දැනුමට වහලෙක් වෙන්නේ නැහැ. හිතට යන්නරින්න ඕන තැනකට ආපහු එනකොට සතියට එන්නේ නැත්තම් මොන මගුලට දොත් එක්ක නැති කරපු සතිය. හිත පිට ගියාට පස්සේ ස්වභාවයෙන් සතියට අරමුණට එනවනම් ඉතින් ඒක මගේ නෙවෙයිනේ. මෙච්ච පුරුදු කරපු සතියේ තියෙන ගුණේ එහෙම නැතුව මේ මගේ සතිය බලන්නකෝ කීන දිහාලා ටක් ගාලා ගෙදර එනවා කියලා අපිට කියන්න බෑ. මේ සතිය ස්වභාවය තමයි අකුසලයේ ඉන්න බව දැනගත්තම කුසලයේ ගැන ලතාරිනවා. ඉතින් ඒක නිසා පර්ස් එකේ දාන ඉනේ ගහගෙන ඉන්න ඕ කරඬු ඔබ දාලා හඳුන් කూరు අල්ලලා ඉන්න ඕනේ සතියේට. සතියේ කියන්නේ වැඩේ එනකොට ඔබ වැඩේ කරපන්. ආන්නේ මේ සතිය වැඩ කරනවා නම් Tamanda තේරෙවි මේ සතියත් හැමදාම එක ජීවත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. නැති වෙන්න ඕනේ. නැතිලා ආයෙ එන්න ඕනේ. ආයෙ නැති වෙනවා. ආන් මේ විදිහට සතිය විශේෂයි මෘදු ගතියක් විනාශ වෙන ගතියක් නැති වුණොත් ඒ යෝගාවචරය සංඥාවක් අල්ලාගෙන දැන් මම හරි කියලා හෝ වැරදි කියලා හෝ කවදාකවත් ඒකේ විරුද්ධ පක්ෂේ පරීක්ෂා කරන්නවත් කැමති නැහැ. ඒ චින්සයට මැදමාවතක් හම්බු වෙන්නේ නැහැ. ඒක නිසා මම නිතර කියන නිදර්ශනයක් තමයි අපේ පැත්තේ හිටියා මීමැස්සයි කියලා එකෙක්. උගේ වැඩේ මී අල්ලන එක. ඌ කියනවා අනේ ලොකු අම්මා මේ මී මැස්සා මේ රස මීපැණි හදන්න අසුචි මූත්‍රායි ටික ටික ගන්න ඕනේ නැත්නම් මීපැණි සමබර වෙන්නේ මීපැණි වලට කියන මේ අමෘතේ කියන නම එන්නේගේ අසුචි ටිකක් ගන්නවා මුත්‍රා ටිකක් ගන්නවා එතකොට තමයි මීපැණි සමබර වෙන්නේ කියලා මොකද අපි මේ මීමැස්ස ඉන දැන දෙන කුණු කාණුවක් තිබුණා අරූ ගිහිල්ලා අර කුණු කාණුවේ මොනවද ගේනවා මීමැස්ස අපිට කියලා නෙමෙයි ගෙනාවේ ඊට පස්සේ මං උඩාදී අමයි ළඟ බැල්ලියක් මරුණා පස්සේ මට එදුන ඇට ටික ගන්න ඕනේ දී යන්නේ දෙවල මිනිස්සු කාටවත් වරින් කරන්න පොඩි වැඩක් තියෙනවා කියලා ගන්නකොට අනේ බැල්ලි හරියට කුණු වෙලා තිබුණේ නැහැ. තාම හරි වස ගඳක් තාරයි. නමුත් ඇට ටික නැති වෙයි කියලා මම ඕක ගෙනල්ලා ඇට ටික හොදලා තිබ්බහම ඒකේ වටේට නිකන් සෙවලක් තිබුණා. මේ වැස්සු පොදියක් ඇවිල්ලා සේර වැඩගෙන ගියා. ඉතින් ඊට පස්සේ කට්ටිය මෙහි මැනි කනකොට කන්නේ අර බැල්ලිගේ කුණ තමයි. ඒකේ තියෙන ඇත ඇතොල තියෙන කුණ ඔක්කොම කියන. අපි හිතන්නේ මේ පැණි සුද්ධ පවිත්‍ර ධර්මයක් කියලා. අද මේ පැණි හදන්න අසුචි මෝත්‍රාය කුණු කන්දල් තීරම දාන. ඒ නිසා මේ ධර්මයෙන් ගොඩ එනකොට අපි වෙත පැමිණෙන කුණු කියලා මොකක්වත් විහි කරන්න එපා. වෙත පැමිණෙන හොඳ දේ කියලා බදා ගන්න යන්නත් එපා. ඒ සියල්ලම එන්නේ ඒ ඒ කසායතේ ඔක්කොම ඕනේ ප්‍රතිවාප ඕනේ. අපිට කවදාකවත් මේ තද්ද ලක්ෂණයේ තියෙන මිනිස්සයාට මේ කියන අතිමානී තියෙන එකනට භවනදී මේ මේ පැත්ත දකින්නකොට ඕන්න කරප්පන්. මේ මේ දකින්නකොට කියනවා දැන් සෝවාන් වෙලා දැන් චතුත් අධ්‍යාන කියනවා දැන් සංකාරූපේක කියනවා දැන් ඉතින් කුණුහරුප කතා කරන්න පටන් ලක්ෂ වාරයක් එන්න දෙන්න. එකක් අල්ලන්න ගියොත් එහෙම අල්ලපු දේ නිසා ගොඩාක් අතහැරෙනවා. මොකක්කත් අල්ලන විට බං තේරෙම අයිතිවාසිකම ලැබෙනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට සීල විසුද්ධි අවස්ථාවේදී මේ මේ දේවල් මම කරන්නේ මේ මේ දේවල් මම කරනවායි කියලා අපි පටන් අර ගන්නකොට පන්සිල් අටසිල් දසසිල් සාමණේර සීල සම්ප සම්පදා සීල කියලා කිලෝ රක්න තෝගයක් තියෙනවනේ නමුත් අවිපටිසහරත් 10 ආනන්ද කුසලාන සීලාන කියලා යම් සීලක ඉන්නකොට හිතේ විපිරිසර ගතිය නැත්තම් එච්චරනේ සීලය කියන්නේ ඊටු තේරම සීලබ්බත පරමාසනේ. ඒ නිසා සීලෙක ඉඳලා භවනා කරන්නේ නැති එකනා දන්නේ නැහැ භවනා ජීවිතයට සීලය සම්බන්ධයෙන්. සීලය කියලා කියන්නේ ඉඳගත්තර පස්සේ සන්තෝෂයක් ඇති වෙනවා. මම මේ අශිෂ්ට දුස්සීල මනසෙක් නෙවෙයි සතුම් මරන්නේ, හොරකම් කරන්නේ. මේ සතුට අවිප්පතිසාර භාවය භාවනාට උදව් කරන්නේ නැත්නම් ওই ඉලක්කමෙන් ඇති වැඩක් නැහැ. භාවනා කරනකොට ඒක කරදරයක් වෙනවා නම් ওই සීලෙන් ඇති වැඩකුත් නැහැ. ඒ නිසා සීල විසුද්ධියක් ආව නම් තමයි තේරෙන්නේ සමාධිය හර ගිහිල්ලා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ Tamange හිතට දැනගන්න ඕනේ මේ ටික නීවරණ, වංචනික ධර්ම වශයෙන් ආවත්, සට වශයෙන් ආවත්, මායාවි ගතිය ආවත් මේවා නීවරණ. මගේ ගමනට බාධායි. නීවරණ නැත්තම් වෙල්ලිලි කැවිදෙන මිනිස්සුකගේ Tamanට අසහනයක් නැහැ. ආතති ගතියක් නැහැ. මේ වගේ දේවල් වලට ආතතිය කියනවා කියලා කවුරුත් කමටහන සුද්ධ කරලා දුන්නට Tamanට තේරෙන්න ඕනේ හිත පිරිසිදු වෙන්න වෙන්න වෙන්න මේ යන ගමනට තියෙන අකුල් හෙලන ගතිය අඩු වෙනවා. මේ පාරේ ඕන වෙලාවක යන්න පුළුවන් ගියොත් අකුල් හෙලෙනවා. මොකද්ද අකුල? අසහන සීලි වෙනවා. ආතතිගත වෙනවා. ඊට පස්සේ යා දිච්චි විසුද්ධියට එනකොට අර තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් මොනවදෝ සිල්පද වගේක් අල්ලගෙන මේ රාමඤ්ඤනි කාය සීලෙ මේ අමරපුරණි කාය සීලෙ මේ යන්නි කාය සීලෙ කියලා ඔන්න මෙහෙදි. ඒක ඒක තොවිලක් මෙහෙලාට. බුරුමෙට ගියාම මේ ස්වේජින් නිකායයි මහා නිකාය වුණ තව එකක්. තායිලන්තෙට ගියාම තව එකක්. මේ එක එක නීති අල්ලන්න බලපුවාම කොයි එකද අල්ලන්න තියෙන්නේ කොයි එකද අතාරින්න තියෙන්නේ කියලා ගත්තොත් හැම දිට්ඨියක්ම මිච්ඡා දිට්ඨිය. එච්චරයි කියන්නේ. මොකක් හරි ඇල්ලුවා නම් එකම සම්මා දිට්ඨිය කියන්නේ අද්දිට්ඨිය. මොකක්වත් අල්ලලා නැහැ. එන ඔක්කොම බාර ගන්න ලෑස්තියි. ඒ වෙනකොට එයා සීලෙන් පිරිසිදු වෙලා, චිත්තෙන් පිරිසිදු වෙලා ඉන්නේ. එයා ඊට පස්සේ භාවනා කරනකොට නැත්තම් විපස්සනා කරනකොට එහෙම නැත්තම් මෙනෙහි කරනකොට එහෙම නැත්තම් විතක්කේ යොදනකොට සතිමත් වෙනකොට ප්‍රමාද වෙනකොට හිතාමතා නොකර තමන් වෙත පැමිණෙන සියල්ලම සාදර වෙන්න ඕන. හිතාමතා කරන සේරම පාප අකුසල අපාගාමි. හිතාමතා කරන සේරම අපාගාමි. මේ කියනට උඟ දෙනකොට heart attack වෙනවට දිවයට තියෙන පෙත්ත තියන්න වෙනවා. මොකද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තටමණේකන කරන්නේ. ඒක සරුවචන කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සංඛාර කියලා කියන්නේ හිතාමතා කරන වැඩ. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක ඔක්කොමලා දන්නවනේ. ඒ මම නෙවෙයි ඉස්සලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ හිතාමතා කරන දේ. සචේත බුදුහාමුදුරුවෝ කියන්නේ සසංඛාර ඒ වගේම මේ සචේතනික දෙකම සමාන වචන. හිතලා මොනවාරි කෙරුවා නම් ගණ්ඩ දෙයක් නෑ ඒක දුකට හේතු වෙනවා අනිත්‍යට හේතු වෙනවා වෙත පැමිණෙන කිසිම දෙයක මොනම අකුසලයක්වත් නෑ ඉතින් වෙත පැමිණෙන දේ gediy පිටින් බාර ගන්න යනවා නම් ඒ කියන්නේ මුර්ධ මිනිස්සෙක් යා අතිමානී ගතියක් නෑ මේක මම ඉල්ලලා ගත එකක් නෙමෙයි අපි සාමාන්‍ය දිනදා වචන කියනවා වෙච්ච දෙයට එන්න සේසුදු කියලා අහලා තියෙනවද වෙච්ච දෙයට මොනවද කියන්නේ ඉතින් ලැබව කරන් හැටියට බෑ. බබා හම්බ වෙන්නේ ඉතින් මම වෙන මොන කරන්නේ? මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා අහලවත් තියනවාද? අපි හිතන්නේ මධ්‍යම ප්‍රතිපදාව සුපර් මාකට් එකේ තියෙන ටිකක් ගණන් ගන්න විදියක් නෑ. ඒක ගෙනාවොත් නම් අන්න වැඩේ කරගන්නවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ භාවනා කරන්න, මනස්කාරය යොදන්න තමයි අරමුණට. අරමුණත් වෙනස් වෙනවා. හැම දෙයක්ම මේ වෙලාවේ වෙන්න ඉඩ තියෙනවා. වෙත පැමිණෙන දේවල්. ඒ වෙත පැමිණෙන දේ ඉවසීමේ ශක්තිය තියෙන එකම සතා මිනිසයා. තිරිසනාට බෑ. තිරිසනාට සාජාසය තියෙනවා. එයා ප්‍රතික්‍රියා කරන්න ඕනේ. බලලෙකුට බෑ මීයක ඉස්සරහා තියාගෙන බගතපස් රකින්න. ඌ පැනපු ගමන් කනවා. මිනිස්සයාට පුළුවන්. ඒ තියෙද්දිත් මිනිස්සයා බලන්න භාවනා කරනකොට අරක උනා මේක උනායි කියලා උද්දී ඉඳලා හැන්දෑවනකන් නඩුනේ. ඒ මොකද මේ සමත ක්‍රමයට ගිහිල්ලා හිතේ තියානිනවා මේ මේ නිමිති පහළ වෙන්න ඕනේ මේ මේ ටික පහළ වෙන්න ඕනේ මේ ටික හොඳ නැහැ කියලා. ඉතින් මේ මනුස්සයා කවදාහකවත් මේ සල්ලේක සූත්‍රයේ සරුවත්ංශේ සඳහන් කරන සුඛයක් නම් විඳි දික්තම සුඛයක් විඳි කවුත් කෙලස් නම් කවදාකවත් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ භාවනා කරනකොට Taman වෙත පැමිණෙන තරහ උපදවන දේවල් එනවා, ආස උපදවන දේවල් එනවා, සුඛ, දුක්ඛ, යස අයස හරි වැරදි ඔය සේරම දිහා බලලා කිපෙන්නේ නැතුව ඩක්කු මුක්කු වෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් එක චිත්තක්ෂණයක ඉවසීම තියෙනවා නම් ඒ මනසට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල මෙවුවා එවෙන්නත් ඉස්සලා ඉස්සරහට පැනලා අරක තෝරා ගන්නවා මේක විසිකරනවා ඉතින් මේ නිසා අපිට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක හැඩයක්වත් රසයක්වත් කවදාකවත් වෙන්න බෑ ඒ නිසා මු르දු අනතිමානි වෙලා භාවනාවට යන්න ඇරලා මේ භාවනාවට යන්න අරින්න සීල විසුද්ධි චිත්ත විසුද්ධි මට්ටම් මනින්න ඕන. ධිට්ඨි විසුද්ධි මට්ටමට යනකොට අපි කියන්නේ ඕටෝ පයිලට් එකෙන් දානවා. ආයතනතරය යම් ප්‍රමාණයක් උඩට ගියාට පස්සේ පයිලට් පැත්තකට වෙලා මැෂින් එකට බාර දෙන්න පුළුවන් යන්ත්‍රය දුවන. ඒට අඳ වෙනකොට වාහනත් එනවා ওই මට්ටමේ. වාහනේ මැප් එක දැම්මට පස්සේ වාහනේ යනවා ඕන තැනට. දැන් ටික උඩක් හදලා ඉවරයි. ආන්නේ වගේ මේ යන්ත්‍රයට හිතාමතා මොකක්වත් කරන්න එපා යන්න අරින්න. මේ කල්ලේ අහලා තියෙනවද දන්නේ නැහැ කනප්පු ඇවිද්දන කතාව. අප්පුවාම දේවල් නැති වෙච්චාම කනප්පු ඇවිද්දවනේ. මතුරු වුණාට පස්සේ කනප්පු යනවා හොයන හොයන හොයන. අත තියාගත්තට පස්සේ මේ මේ ගුරුන්නාන්සේ නැති වෙච්ච මිනිහයි බඩුව නැති වෙච්ච දැන කනප්පු යනවා. ඒ වගේ මේ අපි අප්පුවාම හදලා තියෙන නිවනට යන්න තමයි. හැබැයි අත දැම්මොත් ගෝරි කොටයි. තෝරන්න ගියොත් ඉවරයි. ප්‍රතික්‍රියා කරන්න ගියොත් අනිවාර්යෙන් අපායට යන්නේ. හොඳට භාවනා මට්ටමට ආවට පස්සේ සතිය ආවට පස්සේ අප්පුවාම ටික යන හොඳයි අප්පුවාම යන්. ඔබට ඕන දැනට ආරම්භ බලන්න කියලා ෂුවර් නිවනට යන්න. යන්න බැරි තද්ද ලක්ෂණය නිසා. යන්න බැරි අතිමානී ගති නිසා මම හසුරුවන්න හදනවා. හසුරුවුවොත් වසුරුයි. ඒකට තමයි දුරචස් කියලා කියන්නේ. හසුරන්නේ නැතුව යන්න දුන්නොත් වැඩිකල් භාවනා කරන්න ඕනේ නැහැ. ඒක විශාල මනසක් අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍යයි. භාවනාවේදී සිදු වෙන කිසි දෙයකින් කෙලෙස් නැහැ. භාවනාදී මොන දේ චින්තාමය ඥාන දාලා ඕ අරක හොඳයි මේක නරකයි කියලා තෝරන්න ගියොත් හැම වෙලාවෙම වෙන්නේ ඇහැට කුණක් වැටෙනවා. නමුත් මෙතන තියෙන රහස එහෙම නැත්නම් මෙතන තියෙන ගැටේ තමයි භාවනාවෙන් සෑහෙන මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට අපි මෙතෙක්කල් එන හැම තොරතුරක්ම හැම අත්දැකීමක්ම තෝරන්න ගියා. හරි වැරදි කියලා විනිශ්චය කරන්න ගියයි හැම විනිශ්චයක්ම මිත්‍යා දෘෂ්ටිකයි. හැම විනිශ්චයක්ම අදානගායි දුප්පටි නිසග්ගේ. මේ විනිශ්චය කිරීම පැත්තක දාලා එන දෙයට යන්න තරම් අපේ ජීවිත පරිත්‍යාගයක්, දරුවචනාංශය කෙරේ විශ්වාසයක්, ධර්මය කෙරේ විශ්වාසයක්, සංඝයා කෙරේ විශ්වාසයක් ආවනම් ඒ කිනාට තියෙන මේ නිවන කියන එක මන් ලද්දාවටම තිබිලා තියෙනවා. මගේ මේ පැහිකම නිසා, මම මේ අයියා වෙන්න හදන නිසා, අක්කා වෙන්න හදන නිසා නිවන එන්න හදන හැම වෙලාවෙම අපි ඒකට අකුල් හෙලනවා. මුදුවට සතිය පිහිටියාට පස්සේ මේක කියන්නේ සති මාත්‍රාව නෙවෙයි මනාකොට පිහිටි සතිය ආවට පස්සේ සම්පූර්ණ බය නැතුව සතියට වැඩේ බාර දෙන්න බුද්ධ ජනක අපිට ආදර්ශ පාඩයක් පෙන්නලා තිනවා සතික්ව අහම්බිකවේ සබ්බත්තිකං වදාන මානේ සතිය සබ්බකිච්ච සාධාරණ මහා ඇමතිවරයෙක් වගේ උඹට ඔක්කොම කරලා දෙනවා සතිය විතරක් ඉස්සරහට තියපන් ඊට පස්සේ යා යාගෙනිනවා අප්පුවාම අරගෙන යනවා තෝරන්න බනින්න යන්නේ හැම වෙලාවෙම අදාන ගහයි ගතිය නිසා. මේ තද්ද ලක්ෂණේ නිසා. එහෙම නැත්නම් අතිමානී ගතිය නිසා. එnde ende ende ende ස්වභාව ධර්මයට ස්වභාවයෙන් එන දෙයට හැඩ ගැහෙන එකට බුදුහාමුදුරුවෝ කියලා තින්නේ තතතාවය කියලා. තතතාවයට ගිය වෙච්චාන තමයි තතහාගත කියලා කියන්නේ. එහෙම. එන දෙයට මුහුණ දෙන්න තියෙන හැකියාව බලනවා මිසක් කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ ප්‍රතික්‍රියා කරනකොට දන්නවා. ඒක මේ තද්ද ලක්ෂණයේ ලකුණක්, අතිමානී ලක්ෂණයක්, ඒක ලස්සන යෝගාවචර ලකුණක් නෙවෙයි. ප්‍රතික්‍රියා කරනකොටම ආතතිය එනවා. ප්‍රතික්‍රියා එනකොටම අසහනය එනවා. එතකොට දැනගන්න ඕනේ භාවනාව වැරදි. එහෙම ප්‍රතික්‍රියාවක් නැතුව එහෙම නිකන් ගහක මුලක් තෙතමනේ තියෙන දිහාවට සහ ඕජාව තියෙන දිහාට හොයාගෙන යන්නේ කාටවත් කියලා නෙවෙයි. ඒ ගහේ හැටි. ඒ නිසා මුල් කවදාවත් කෙලින්නේ නැහැ. කෙලින් තිබුණොත් මුලක් නෙවෙයි. ඒ නිසා අපි යන පාරේ ඊයේ ක්‍රමයේ අද හරියන්නේ නැහැ. ඊයේ ක්‍රමයට වෙනස් ක්‍රමයක අපිට තේරෙයි සහැල්ලුවට ඉන්න පුළුවන්. උදේකලාවේ ඉන්න පුළුවන්. විවේකීව ඉන්න පුළුවන්. පිරිච්ච ගතිය ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ සත්‍ය වැඩ. මේක දිගේ යන්න පටන් අරගත්තට පස්සේ මුවක් මුලක් කෝජාව දිගේ යනවා වගේ අඳුරට තෙතමනිට යනවා වගේ අවශ්‍ය තැනට යනවා. ඉතින් මේකට බාධා කරන්නේ තද්ද ලක්ෂණයට එහෙම නැත්නම් මේ අතිමානි ගතියට මේ සුත්තමේ ඥානේ නැත්නම් චින්තාමේ ඥාන. අහපු ටික ඔක්කොම අපි අතෙන්දි වමාරලා එහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ කියලා නඩු. නිසා සුත්තමේ ඥානේ හසුරව ගන්න බැරි මිනිහා කඩුව ගිල්ල මිනිහෙක් වගේ. මෝල් ගහක් ගිල්ල මිනිහෙක් වගේ ඒක භාවනාවට අනුග්‍රහ පිස පාවිච්චි කරන්න දන්නේ. ඒ මේ චින්තාමේ ඥාන ඊටත් දරුණු. අපි භාවනා මධ්‍යස්ථානට එනකොට gederin මහ විශාල මෝඩ තකතිරු මරි අදහස් රාශියක් අරගෙන ඉන්නේ. ඒ නිසා කියන බණ ඇහෙන්නේ නැහැ. Tamanට උන්නේ මේ හැවිල කරනවා. ඒමනේ මේ තියෙන එක කරන්න පටන් ගත්තොත් මුරුදු වෙන්න පටන් ගන්නවා නම් යම් යම් අඩුපාඩු ටිකක් යම් යම් ඔලොමල ගති ටිකක් යම් යම් තද්ද ලක්ෂණ ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මතක තියානින්ද මේ විදිහට තද්ද ලක්ෂණේ අඩු කරගෙන ඔලමුල ගති අඩු කරන අපි නටන්නේ දේශපාලන වාසියක් ගන්න නම් ආර්ථික වාසියක් ගන්න නම් සමාජික වාසියක් ගන්න එක තුච්චයි පාහරයි නීචයි අපි ගන්නෙම කිසිම දෙයකට නෙවෙයි අපි මේ තද්ද ලක්ෂණේ නැති කරලා අනතිමානි වෙන්නේ ත්‍රිවිධ රත්නයේනේ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේනේ ඒක කවදාකවත් අපිව අස්ථාන යොදවන්නේ නැහැ ඒ නිසා ඒක ඉස්මතු වෙන්න අරින්න බුදුන් කෙරෙහි පිහිටලා ධර්මයේ කෙලෙ පිහිටලා සංඝයා වහන්සේලා වශයෙන් බණ භාවනා කරලා සතිය ආවනම් ඉරියව්ව මොකක් වුණත් අරමුණ මොකක් වුණත් එළඹ සිටි සිහිය තියෙනවා නම් සිහියට දෙන්න කඩුව අතට සුක්කානම අතට එයා දන්නවා යන පාර ඒකේ තියෙන නැමෙන සුළු ගතිය මෘදු ගතිය ජීවිත අලංකාරයක් පෞරුෂත්වයට අලංකාරයක් ඒක දැඩිවත වුණොත් සතියට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. සතියට වඩා සම්පජඤ්ඤයට ක්‍රියාත්මක වෙන්න බෑ. සතිය ටිකක් දැඩිමත ධාරි ගතියක් තියෙනවා. උපමාවකට පෙන්වන්නේ ඉදිකට දහන නූල වශයෙන් ඉදිකට විදගෙන යනවනේ රෙද්දේ ඕනේ ඕන තැනට. ඊටසේ නූල ගිහිල්ලා නැමිලා ගැටේ වැටෙනවනේ. ඉදිකට ගිය පාර රෙද්ද නැමෙන්න ඕනේ. නූල ගිය පාර රෙද්දේ හැටියට නැමෙනවා. ඉතින් මේ දෙන්නගේ තියෙන මේ කොරාතා අන්ධයා වාගේ ඉදිකට දහන නූල වගේ තියෙන මේ ගතියේ අපි මේ සතිය ගියාට පස්සේ ඉසරුණාට පස්සේ ආය අත දාන්න යන්න බෑ. සතියට වැඩි බාර දුන්නා නම් ඒ සතිය සම්බකිච්ච සාධාරණ සියලු කෘත්‍ය සම්බන්ධන කර සාධාරණේ සපේර දෙන ඇමතිවරයෙක් වගේ කරලා දෙන්න. එතකොට අපි නිකම්ම නිකං මේ පොදු එන දේ බැලුවා නෙමෙයි. සීලයක පිළිහිටලා සද්ධාවක හිටලා සතිය වඩලා ඒ සතිය ආවට පස්සේ අරමුණ වෙනස් වෙන එකට ඉඩ දෙනවා. අරමුණේ අරමුණු කරන්න බැරි ගැතියට ඉඩ දෙනවා. නිමිත්තක් ගන්න බැරි ගැතියට ඉඩ දෙනවා. හැබැයි දන්නවා ඉස්සලා නිමිත්තක් පවතින්න පුළුවන්කේ පිහිටපු සතිය දැන් අනිමිත්තේ පිහිටනවා. ඉස්සලා අරමුණේ පවතින සතිය දැන් අනාරම්මනේ පිහිටනවා. ඒ සතිය කැඩීමක් නෙවෙයි සතිය දියුණුවක්. ආන්නේ විදිහට මේ තද්ද ලක්ෂණය සහ මේ අතිමානී ගුණේ අයින් වුණා නම් ඒ පුද්ගලයා වතුර භාජනයක් වතුර වගේ දාන භාජනයකට තන අරගන්න. ඒ නිසා ਸਰවචන්නාංශේ සඳහන් කර තිනවා සංඥා විරත්තස්ස නසන්ති ගන්තා පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුම් තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ මේ මේ ලෝකෙ මේ අපි ගැටෙන හැම මතයක්ම හුදු සංඥාවක් විතරයි කියලා මේ සංඥාවට පැත්තක තියෙන දැල්ලා අපේ මේ සංඥාචින ගැට ස්වරූපේ තේරුම් ගත්ත මනුස්සයාට සංඥා විරත්තස්සන සම්ති ගන්තාය කවුරුත් එක්ක ගැටෙන්න යන්නෙත් නෑ ඇලෙන්න යන්නෙත් නෑ. යානන මේ తాවකාලිකව අපි ගත්ත මේ සංඥාවට මිනිසුත් එක්ක ගැටෙන්න ඕන කමක් නෑ. ඒක නිසා යා ගැලෙන්න යන්නේ කොච්චරද කියනවනම් ਸਰවචනන්සේ සඳහන් කළා තියෙනවා ස්ත්‍රියාවකට පුළුවන් ද කියලා භාවනාවේදීවත් මේ ස්ත්‍රී ලක්ෂණය ඉක්මෝලා හිතන්න. පුරුෂයෙකුට පුළුවන් ද භාවනාවේදී උච්ච අවස්ථාවේදී පෞරුෂත්වයේ ඉක්මෝලා හිතන්න බෑ. අපි තාමත් අර පුරුෂ ගතිය ස්ත්‍රී ගතිය බැඳිලා තියෙනවා. ඉතින් මේ මනුස්සය මොනම වෙනසක්වත් වෙලා නැහැ නේ කොච්චර භාවනා කරා. භාවනා කරන යනකොට මේ ස්ත්‍රීත්වයේ ස්ත්‍රී ලක්ෂණ ඉක්මවනවා පුරුෂයා පුරුෂ ලක්ෂණ කියලා මනුස්ස ලක්ෂණ එනවා. ඒ උද්‍යප්ඥාණයෙන් එහා පැත්තේ ඔය ස්ත්‍රීලිංග පුරුෂලිංග කතා නැහැ. කාන්තා ඉතින් දිනාගන්නේ ඔක්කොම තියෙන බුබ්බඩැංගේ කතා. manussත් වෙන්නේ ඉස්සර වෙන්නේ. අපි කොච්චර බැඳිලා ඉන්නවද කියලා බලන්න. පොඩි කාණිදලා අම්මලා තාත්තලා අපි ඔළුවට දාපු දේවල්, ගුරුවරු දාපු දේවල්, මේ සමාජයේ දාපු දේවල් නිසා අපි ඉබ්බෝ වාගේ කට්ට ඇතුලේ හිර වෙලා ජීවත් වෙන්නේ. අපිට මේ විවෘත වෙන්න ඇති වෙන ඕන දෙයකට ඉඩ දීලා නැති වෙන ඕන දෙයකට ඉඩ දීලා මේ උදේ අබ්බේට එහෙම නැත්නම් මේ වින්දනය ලැබෙන ලැබෙන දේ වින්දනය කරන්නේ නැතුව මනාපමනාප කරන්නේ නැතුව මේ නිර්වින්දනයේ නිබ්බිදා ඥානෙ පහලකරනද ඕන දෙයකට එන්නේ ඉඩටින් ආන්නේ එන්න පටන් ගත්තට පස්සේ තද්ද ලක්ෂණ නිසා තමයි අපිට මේක කරගන්න බැරි කඩුව කිල්ල වගේ දැනෙන්නේ ඒ සංඥාව දැඩි කොට ගැනීම නිසා සංඥාව නැති මනුස්සයාට ඕන තැනකට ඕන විදිහට හැඩ ගහන්න පුළුවන් හැබැයි ලෝකයා බයිනවා චපලයි ලෝකයා බයිනෝ ජාතිකයක් අක්කම නැහැ ආගමික හැඟීමක් නැහැ කිව්වට මොකක්වත් අහන්නේ නැහැ ලෙන්ගතුකමක් නැහැ හැඟීමක් නැහැ කියලා. නමුත් මේ ලෙන්ගතුකම හැඟීම ඔක්කොම වෙන්නේ මොකද්ද අන්තිමට ආතතියක් ගෙන දෙන විතරයි. බුදු දනන් සඳහන් කළ දෙනවා භාවනා මේ මේ මට්ටම් පැනනට පස්සේ සංඥාව හැලෙනවා විතක්ක ਵਿਚාර හැලෙනවා අන්නේ හැලෙන වෙලාවේ හැලිච්ච හැවක් කරන ආයෙ කරේ දාගන්න මෝඩ ගැරන්ඩියෙක් වගේ මේ පරණ දේවල් ඇඟේ දාගන්න එපා. ඒක හැලුණා නම් හැලෙන්න අරින්න. ඊගාවට එනවා ඕක අලුත් තමක් එනවා. ඒ නිසා සංඥා විරත් අසන සම්ති ගන්නවා. පඤ්ඤා විමුක්ත අසන සම්ති මොහා. ප්‍රඥාවෙන් විමුක්තිය ලැබුව කිනාට කවුරු කාගලක බෝඩකම තිබුණත් ලෝකෙ ඔක්කොටම බෝඩකම තිබුණත් Tamande ඒක කරේ දා ගන්න ඕන කමක් නැහැ. එයා ප්‍රඥාවෙන් තේරුම් ගත්තා. නමුත් සංඥාංච දිට්ඨිංච යේක් ගහේසුම් කවුදු හරි හෝ ඒ වගේ බහැර කළ යුතු මේ සංඥාවල් දැඩිසේ ගත්තොත් දෘෂ්ටි වැල්සේ ගත්තොත් ඒ ගැට යන්තා විචරಂತಿ ලෝකයා ගැටි ගැටි ලෝක යනවා හැපි හැපි තෝතෝ වරපල කී කිය රණ්ඩු කර කර රණ්ඩු කර කර යනවා ඒ මොකද අර ගත්ත දැටි දෘෂ්ටි සහ දැඩි සංඥා සංඥා නිකම්ම දික්ටි වෙන්නේ නැහැ. සංඥා චිත්ත මට්ටමට ඇවිල්ලා චිත්ත මට්ටම තමයි දික්ටි මට්ටමට යන්නේ. දික්ටි මට්ටමට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේවත් සලකා බලන්නේ අසාධ්‍ය රෝගියෙක් බවට පත් වෙනවා. චිත්ත මට්ටමේදී බුදු කෙනෙකුට පුළුවන් සාමාන්‍ය ගුරුවරයෙකුට බෑ. සංඥා මට්ටමේදී තමයි අපට ඒක තමයි අනිත් පැත්තට හෝ මේ පැත්තට යන්න පුළුවන්. මේ සංඥාව පිළිබඳව හොඳ අවධියකින් ගත කරොත් මේ ආනාපාන සති භාවනා කරන එක්කන බිම්බි මැක්ලින් භාවනා කරන එක්කනත් එක්ක පැටලෙනවා. ඒක ගුරුකුලයක් මේක එක ගුරුවරයෙක්. දෙකම වායෝ පොට්ටබ්බ ධාතු තියෙන්නේ. දෙකේම එකයි. නමුත් අර කරපේකනට මේක පේන්නේ වැරදි කියලා මේක කරපේකනට අර එක පේන්නේ වැරදි කියලා. මොකීවත් ප්‍රශ්නයක් නැහැ සංඥාවේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේ සංඥාව හැමදාම තියෙන එකක් නෙමෙයි. භාවනා කරන කරන යනකොට ඒක මට්ටමට ගියාට පස්සේ ඒක හැලෙනවා. උරගේගේ හැම හැලෙනවා වගේ. අන්නේ හැලෙන එකට හැලෙන්න දුන්නොත් තමයි අලුත් විදියට ලෝකෙ දිහා බලන්න පුළුවන්. අපි මෙතෙක් කල් දැනගෙන හිටපු වගයන් ආඩම්බරයෙන් මේකට සරුවචනanse දෙන වචනේ තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම. ලාභයක් ආවත් පාඩුවක් ආවත් දෙකටම සමහිතින් හිටපන්. දුකක් ආවත් සැපක් ආවත් සමහිතින් හිටපන්. යසසක් ආවත් ආයසක් ආවත් සමහිතින් හිටපන්. හරි වුණත් වැරදි වුණත් සමසිතින් හිටපන්. මේක කිසිම ආගමකට මොනම විදිහකින්වත් පිළිගන්න බෑනේ. මොකද ආගම හැම වෙලාවෙම කියන්නේ හරි පැත්තට ඵලයන්, සෙනගින්න පැත්තට ඵලයන්, සැප තියෙන තැනට ඵලයන් කියනවා. බුදුජානකසේ ආගම නැත්නම් බුදුසසුනේ ධර්මය ආගම ඉක්මවන තැන තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන එක. ඒකට කියන්නේ తాදී ගුණය කියලා නොසැලෙන ගුණය. නමුත් සාමාන්‍ය දැටිමත ධාරි මිනිස්සු ලෝකයා කියන්නේ මේ తాදී පුද්ගලයා නෝන්ජලයේ කියලා. එන දෙයට හැඩ ගැහෙනවා. ඒ නිසා මට චපලයි චරිතයක් නැති කෙනෙක් කියලා. නමුත් යෝගාවචරය මේ සියල්ලම කරන්නේ මොකටද? මේ අනිත්‍ය දේහි නিত্য සංඥාව පහල කරගත්තොත් Tamanට එන දරතේ නැති කරා. නිසා යෝගාවචරයාගේ කමඨාන් සුද්ධ කිරීමේදී ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත් කරන ධර්මයන්ගේ තියෙන ලාමකකමට හේතුව නිත්‍ය සංඥාව අතහරින්න කැමති නැතිකම. අල්ලගත්ත දැඩි මතයේ ඉඳගෙන තමයි අපි මේ වාද කරන්න යන්නේ ඔප්පු කරන්න හදාන්නේ. නමුත් ඒක වෙනස් වෙන දෙයක් වඩටපත් වෙන්න පුළුවන් නම් අපි නිකන් තින්ත පොන කඩදාසියක් වගේ ලෝකේ තියෙන දැනුම තේරම උකහ ගන්නවා. කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තින්ත පොන කඩදාසියක් වගේ. එන ධර්ම සේරම අප කරා එනවා. එහෙම නැහැනේ දැඩි මතද හරි වෙනවනේ අතිමානි වෙනවනේ අපකරා පැවෙන විශාල ඥානයක් අර තකතිරුකමෙන් වහලා වෙත එළඹෙන්න දෙන්නේ නැතුව ප්‍රමා කරනවා. ඒ නිසා අපි දැනුම තමයි විශ්ව දැනුම එන එක නතර කරන්නේ. නිසා සියල්ලට විවෘත වෙලා ඉන්න පුළුවන් නම් හොඳ සතියකින් යුක්තව ලෝකේ තියෙන මේ මානවයාගේ මෙතෙක්කල් සංසාරේ පුරාවට නැත්තම් පරිණාමයේ පුරාවට ගත්ත සෑම දැනුමක්ම සෑම දැනුමක්ම අපේ ඥානයක් ඥානයක් පාස දැනටමත් තැම්පත් වෙලා තියෙනවා. RNA DNA අණුවක් අරගෙන බැලුවොත් අපි දෙන්නයි කිසි වෙනසක් නැහැ. නමුත් අපි මතධාරී. මම අසවල් ළම්මගේ අසවල් ජාතිය අසවල් රටේ අසවල් ගමේ කියාගෙන ගන්න නිසා අර දැනුමට ගොඩ එන්න විදිහක් නැහැ මේ දැඩි මතධාරීකම නිසා. ඒ නිසා පුළුවන් තරම් බලන්න බුදුන් සීමාවට අරගෙන ධර්මයේ සීමාවට අරගෙන සංඝයා සීමාවට අරගෙන තමයි ආදර්ශයට අරන් අනේ මේවා සර්වඥතා ඥානනේ ඒත් එක්ක බලනකොට මේ භාවනා කරන සතිය වඩන රූප කර්මස්ථානේ වඩන මට භාවනාදී මතුවෙන කිසි දෙයකට බාධා නොකර සතිය තියෙනවා නම් සියල්ල ඊතුරු දේ සම්පාදනය කරලා දෙනවා කියලා මට මේ ඔක්කොම අලකලංචි ASCII මේ බාධා ASCII නීවරණ ASCII මට සතිය පවත්වන්න පුළුවන්ද කියන එක ඉදිරිපත් වුණොත් මේ සතියේ තියෙන අර මු르දු අනතිමානී ගුණයට දෙන ඉඩ එහෙම නැත්නම් දෙන ප්‍රස්තාව කොච්චරද කියනවනම් සම්පූර්ණ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට යට වෙලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 කට ඉස්සලා අපවත් වුණා පිටුනම් පෑවත් ඒ තියෙන ඒ দমনය කිරීමේ ශක්තිය තමයි නතු වෙනවා එතකොට කොඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන විදිහට අඹන්න පුළුවන් අපිට මේ දේ වෙන්න බැරි අපි ළඟ තියෙන මේ තද්ද ලක්ෂණ නිසා අපි ළඟ තියෙන මේ අතිමානී ගතිය නිසා ඒ නිසා අපි සාමූහිකවත් පොරොන්දු වෙමු පෞද්ගලිකවත් පොරොන්දු වෙමු මේ ත්‍රිවිධ රත්නේ ඉදිරිපිට අපි නිකම් මේ ඉර ඉදිරිපිට කරාමැදිරික් වගේ ඒ නිසා මේකේ තද්ද ලක්ෂණ පාණ්ඩ යන්න එපා වෙත පැමිණෙන මේ සියලු ඥාණය උකහා ගන්න චින්චපෝන කඩදාසියක් වගේ එහෙම නැත්නම් කියනවා හොඳ වාහනයක ඉඳින ශොකබ්දෝබරයක් වගේ එන හැම ශක්තියක්ම දරාගෙන කාටවත් පෙන්වන්න නැතුව ඒ දුක්තික දරාගෙන ඉන්නවනම් නොබෝ කාලිකම දුක්ඛ දුක්ඛාරී සත්‍ය වැටේ. දුක එනකොට චෝදනා කරන්නයි පැන්ඩෝල් ගහන්නයි හිද්දාලේ පොවන්න ගත්තොත් ඒ කොම්පැනි කාරෝ නිවන් දකින්න මිසක්කා අපිට නම් ගොඩ එහෙමනක් නැහැ ගොයියෝ. මං කියන්නේ බෙහෙත් පාවිච්චි කරන්න එපයි කියලා. නමුත් පාවිච්චි කරන්න බැරිම තැනදී එතෙන්ට එනකම් මේක දරා සිටීමේ ශක්තිය කරන්න බැරි තකතිරුකම නිසා, තද්දගතිය නිසා, අතිමානී ගතිය නිසා අදාහ ගන්න මේ මනුස්ස ශරීරය බුදු වෙන්න පුළුවන් ශරීරයක්. පුදුමාකාර දැනුමක් තියෙන ශරීරයක්. පුදුමාකාර හැඩගැහිමේ ශක්තියක් තියෙන ශරීරයක්. ඕක මේ වෙත පැමිණෙන දුක් කරා මේ පන්නරේ තියාගත්තේ නැත්නම් සංසාරේ කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ක්ෂණය බහැර නොහැර කනෝ වේමා උපච්චකා කියලා අහෝ ක්ෂණේ මා වික්මා නොයාවා කියලා එන හැම දුකක්ම තපක්ම සතියට අර කරන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ මුරුදු ගතිය කියන්නේ බුද්ධම සාන්තිකර தත්වයක්. ඒ නිසා සියලු දිනාට ඒ තද්ද ගතිය නැතුවට නැතුව නිවාත ගුණය මෘදු ගුණය අට්ටිමානි ගතිය වෙනකොට අනතිමානි ගුණය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධාත්මයට සාක්ෂි කරගෙන ලබා ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා